යම් කිසි කෙනෙකුට මේ ජීවිතයක විශේෂ භාගීය ආනිසංස කැමති වෙනවා නම් තමන්ගේ ජීවිතයේ හැබෑ වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් එයා ගරු කටයුතු නැත්නම් පිහිටා කටයුතු කළ යුතු ස්ථාන හයක් දැනගන්නයි කියන එක තමයි මේ අපි ඉදිරිපත් කරගත්ත මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට දෙන්න හදන පාඩම. ඒක නිසා අපි වගේ පිටිස මේ සඳහා විශේෂයෙන්ම අපකප්ප වෙලා වැඩ කරලා තිනවා. අපි කවුරුත් වගේ මේ කරන්නේ අපේ මේ ජීවිතයේ විශේෂ භාගයේ නැත්තම් විශේෂ වෙනසකට හේතු වෙන ගුණයක් ලබා ගන්නයි. ඒක නිසා අපි ඒ කරුකටයුතු ධර්ම තියෙන බව දැනගන්නත් ඕනේ. ඒවා එක එකක් ගෞරවනීය විදිහට නැත්නම් සපච්චකාරී විදිහට සකස් කරලා පිටන්න කටයුතු කිරීමෙන් අපට යම් යම් බාධක කරදර තිබුණා නම් ඒවා අඩු කර ගන්න පුළුවන්. ඒ අනුව බannකොට සාරිපුත්‍ර ස්වාමීන්ගේ පෙළගස්සනකොට පළවෙනියෙන්ම පෙළගස්සන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙම නැත්නම් ඒ තමන්ට ධර්මයේ කියලා දෙන්න මුල් වෙච්ච ආරම්භක සත්පුරුෂයන් වහන්සේ. ඉතින් අපි මේ සාතනේ ගෞතම සීල සම්බුද්ධ සර්වඥන් වහන්සේ, සිද්ධාර්ථ ගෞතම සර්වඥන් වහන්සේ බාර ගන්න. ඊට පස්සේ උන්වහන්සේ විසින් දෙන ලද ඉදිරිපත් කරන ලද ඒ ධර්ම කොටස නැත්නම් අපිට කියන ප්‍රතිපදාව කියලා. ඒ නැත්නම් ශික්ෂාව. දෙවෙනි කරලා තියෙනවා. අපි ඒක පසුගිය දවස් දෙක තුනේ දන්න ප්‍රමාණෙන් ශක්ති ප්‍රමාණය විස්තර කරා. දැන් අපි අද ඉඳ තිබ්බේ ඉදාවුසෝ බික්කු සංඝේ සගාරවා විරති සප්පතිස්සා අර මූල කාරණා දෙක දන්න කෙනා ඒ තුන්වෙනි එක තමයි ඒ සර්වඥාන්සේ අනුගමනය කිරීම සඳහා පූර්ණ කාලීනව නැත්නම් යාව ජීවිකව එළම පෙළම වාසය කරන පිරිස. ඉතින් ඒකත් දැනගත යුතු දෙයක්. ගෞරව කළ යුතු දෙයක්. එහෙම නැත්නම් Taman නිතරම පීඨාධාරයේ විදිහ තබා ගන්න ඕන. ඒ සාසනයේ එක තැනක ආජීවක සූත්‍රය කියලා සඳහන් වෙනවා අපේ සූත්‍ර පිටකේ. ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් නැත්නම් බුද්ධ ආගම තාම සරණ ගියේ නැති ගිහි උපාසක මහත්තයෙක් ඇවිල්ලා ආනන්ද සාන්තෙන් අහනවා මේ ලෝකේ එක එක නා එක එක බණ කියනවා. එක එක ආකාරයේ ගුරුවරු ඉන්නවා. එක එක ආකාරයේ පූජකයෝ ඉන්නවා. එක එක ආකාරයේ පූජ්‍ය පක්ෂය තියෙනවා. ඉතින් අපි මෙහෙව් එකේ මේ ගෙවල් දොරවල වගකීම් බාරක් තියාගෙන අපිට නිකමට හරි මේක පිළිබඳව හොයන්න හිතන්න කල්පනා කරන්න වුණොත් අපි කොහෙන්ද පට බේරගන්නේ කියලා. අපි කොහොමද ඒක දැනගන්නේ? Taman ඒ තෝරගන්න දේ හරිද වැරදිද කියලා. ඉතින් එතනදී යම් හේයකින් ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරා නම් බය වෙන්න එපා එන්න මගේ ගුරුනාංශ ගාවට උන්වහන්සේ තමයි සිද්ධාර්ථ ගෞතම කියලා. එතකොට ඒක බොහොම ඒ කාලෙට ඒ දේශයට ගැලපෙන එකක් වෙනවා. නමුත් ආනන්ද සාංශේ එහෙම උත්තරයක් දෙන්නේ නැහැ. ආනන්ද සාංශේ මූල ධර්ම කියලා දෙනවා. කොහොමද අපි මේ හරි වැරදි දේ තේරුම් ගන්න කොහොමද කියලා. එතකොට ඉස්ලාම කියනවා යම් කිසි ධර්මයක් යම් කිසි ශාසනයක් ඉදිරිපත් කරපු ඒ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවනම් උන්වහන්සේ කියන දේ කරන කරන දේ කියන කෙනෙක් වෙන්න ඕනේ. ඒක නිසා අනුගමනය කරලා බලන්න වෙනවා කියලා. මෙහා මේ අර පොතේ මෙහෙම තිබ්බා මේ දෙයයන් ආසේ මේක කිව්වා මේක කෙරුවොත් පරිස්සම් වෙන්න කියලා කියනවට වඩා Taman කියන දේ කරන කරන දේ කියන නැත්නම් යථා වාදී තථාකාරී කෙනෙක්ද කියලා බලන්නේ කියලා. ඉතින් ඒක අපිට එක බණකින් එක හමු වීමකින් කරන්න බෑ. ඒක නිසා ඒ කිනා කියන දේ කරන කරන දේ කියන දේ බලලා තමයි අපිට පිළිගන්න වෙන්නේ ඇදහිය යුතු පුද්ගලෙක්ද කියලා. එහෙම නැත්නම් දෙවෙනි එක තමයි යා දේශනා කරන ධර්මය ඒ මුලැමැදාග තුනම යහපත් වෙන්න ඕනේ. මේ දන්නේ නැති කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. ඒක බොහොම ගැඹුරු දෙයක්. මුලින් මුලින් ඔයා ඒව බලන්න යන්න එපා. මේක අන්ධභක්තියෙන් අදහන්න කියලා කවුරු හරි කිව්වට ඒක පිළිගන්න එපා. එතකොට අපි අපේ කාලය මිඩම් කරලා අපි ආයෝජනය කරලා බලන්න වැරදික වෙන්න පුළුවන්. ඒ වගේ මේ මුල විතරක් ලස්සන බොහොම සද්ධාවන්ත බොහොම අලංකාර ජනක දෙයක් තියෙනවා. මැදට යනකොට ඒක හිස්නා ඒකේ ගත යුත්තක් නැත්නම් එතකොටත් ඒක ළමා වැඩ පිළිවෙලක් වෙනවා. පොඩි උන්ට නම් හොඳයි. නමුත් දුරදි කියන්නේ. ඒ වගේම ඒකේ අවසාන නිෂ්ඨාව මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න බැරි එකක් නම් මුලම ලහපත් උනත් මැද යහපත් උනත් තමන් අන්තිමට ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැතුව මැරෙද සිද්ධ වෙනවා. ඒ නිසා අගේ යහපත් වෙන්නත් ඕනේ. ඒ නිසා ධර්මයේ තියෙන ඕනේ සුවක්ඛාත ගුණය ඒ උනත් එම කිව්ව පළියට පිළිගන්න එපා. ඔය කියන මුල යහපත් මැද යහපත් අග යහපත් කියන තුන් තැන පරීක්ෂා කරලා පත්‍රය බාර ගන්න තියෙනවා. ඒ නිසා අපි කෙරෙන්න පෙළඹෙන්නේ ඉතල උනත් කරනකොටත් කරගෙන යනකොට උනත් ඉස්තිරම කියන්න බෑ. මම කරපු දේ අනික් කෙනාට කියන්න ගන්න බෑ. Taman ඒක උරගා බලන තාක් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන තාක්කල් කියන්න බෑ. නමුත් ඒකේ යන පාරේ මං ගත්ත පාර හරිද කියලා ඒ මුල ආධුනිකයට අදාළ කොටස මධ්‍යම කෙනාට අවසාන කියලා කියන එකේ තර්කණයක් තියෙන්න ඕනේ. ඒකේ ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ. ඒක තමයි ධර්මීය. එහෙම නැත්නම් දෙවෙනියට දෙහිත තුන්වෙනි එක Taman යන්න ඉස්සර වෙලා මේ සාස්ෘණ වංශයේ පිළිගෙන කටයුතු කරන පිරිසක් ඇතර ඉන්න ඕනේ. Taman ප්‍රථමයා වෙන්න යන්න එපා. ඒක හරීම මේ අනතුරුදායක දෙයක්. ඒ වගේම ඒ ගෝල පිරිස අතර එක්කෙනෙක්වත් ඒ සාස්ත්‍රුන් වහන්සේ කියන දෙයක් අත්දකලා තියෙනවා. අන්න ඔය කරුණු තියෙනවා නම් පුළුවන් මේක පිළිගන්නේ කියලා. ඉතින් එතකොට ඒ ආජීවකයා ස්තුති කරනවා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු සම්පූර්ණ දර්ශනයට ගැලපෙන දෙයක්. ඒ අහවලා අනුගමනය කරන්න කිව්වේ නෑ යම් කෙනෙක් කියන දේ කරනවද කරන දේ කියනවද එයා ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ ගතිය තියෙනවා පිළිගන්න. ඒ වගේ මෙයා දේශනා කරන දේ මුල ලස්සන උණයි කියලා හෝ එහෙම නැත්නම් මුල ගැඹුරු පොඩි පොඩි ඇට තේරෙන්නේ ඒක අමුරුදයක් කියලා මුල ගණන් නොගෙන ඉන්න කෙනෙක් හෝ එහෙම කරගෙන යනකොට මැදදී Tamante එක ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි දෙයක් හෝ අග වශයෙන් මේ ජීවිතේම නිෂ්ඨාවට යන බැරි දෙයක් හෝ තීරණ ගන්න එපා. ඒ වගේම Tamanda ඉස්සල්ලා ඒ වැඩේට බැහැපු පිරිසක් එතන ඉන්න ඕනේ. එහෙම කියන්නේ අර ගුරුනාංශ මේ වෙනකොටත් ගරු භාවනීය කෙනෙක් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක්ගේ ආදර ගෞරව ලබන කෙනෙක් වෙන්න ඕනේ. ඒ අනුගමනය කරන පිණිස මැට්ටෝ වෙන්න බෑ. අන්ධභක්තිකයෝ වෙන්න බෑ. එක්කෙනෙක්වත් ඒ කියන ਸਰවඥාන්සේ පෙන්වන්න හදන නැත්නම් නායක නායකයා පෙන්වන්න හදන නැත්නම් මේ ශාස්ත්‍රුණ වහන්සේ පෙන්වන හදනේ අත්දකලා තියෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ ශාසනයක මේ වික්ෂුන් වහන්සලා කියලා කියන්නේ අපි මේ ශාසනයට යන්න ඉස්සෙල්ලා මේ ਸਰවචනාංශ වෙනුවෙන් ජීවිත පූජා කරපාය. ඒ වගේම ඒ පිරිසේ හුදු පැවිදි වෙච්ච පමණින්ම ලාභ සත්කාර ලැබෙන පමණින්ම හරියන්නේ කවුරු හරි එක්කෙනෙක්වත් අඩු ගානේ තමන්ගේ සාසුන් වහන්සේ කියපු දේ අත්දකලා යම් ප්‍රමාණයකට නැත්තම් මේ සතුට වෙන්න ප්‍රමාණයට ප්‍රතිඵල ලැබලා තියෙන්න ඕනේ. එහෙම පිටිසක් ශාසනයක අත්‍යවශ්‍යයි, අනිවාර්යයි, අත්‍යන්තයි. ඒක නිසා මේ ශාසනය අපි යොතුනට ත්‍රිවිධ රත්නය කියලා සඳහන් කරලා තිනවා. රත්න තුනක් විදියට. ඒකෙදි මේ සංඝයා කියලා බාරගන්නේ සාසුන් වහන්සේගේ ඌ කෞරස පුත්‍ර. එහෙම නැත්නම් සාස්ෘණ වහන්සේ වෙනුවෙන්ම අපකප වෙලා වැඩ කරන සංඝයා. ඉතින් ඒක විනය පිටකේ සඳහන් කරනවා මේ ඥාති චතුත්ත විනය කර්මිකින් උපසම්පදා වෙච්ච භික්ෂුවකිය. සූත්‍ර පිටකේ සඳහන් කරනවා සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් කටේ ගැලවීමට කටයුතු කරන එක්කනා කෙනෙකුත් භික්ඛු කියන නම සඳහන් කරනවා. අභිධර්ම පිටකේ සඳහන් කරනවා. ඉතින් ඒක නිසා මේ මේ බණ අහනකොට මේකට සම්බන්ධ වෙනකොට විශාල වශයෙන් මේ සුදු ඇඳගත් පිරිසක් ඉන්නකොට ඒ ඇත්තෝ මේ සංඝ කියන එක බොහෝ විට තමන්ගෙන් පරිබාහිර වෙච්ච වෙන තැනක තියෙන මේ රත්නයක් එතන මම නෙවෙයි මම පරිබාහිර කියලා තමයි හුඟ දලාට බාර ගන්න. ඒ මොකද අර ගෞරව සංප්‍රයුක්ත බිය නිසා මම සංඝයා නෙවෙයි මම සංඝයාට ගරු කරන කෙනා විතරයි කියනකොට බුද්ධ රත්නයේ උතුම් ධර්ම රත්නයේ උතුම් සංඝ රත්නයේ උතුම් මම බොහොම දුර්වලෙක් මම කෙලස් කරන කෙනෙක් මම අමුදරුවන් රකින්න කෙනෙක් මම පව පව දතා කුසල් කරන කෙනෙක් කියලා මේ වෙනස ඇති කිරීම සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කුල ආගමානුකූල අර්ථකථන වල කෙරෙනවා. කෙරලා කියනවා පුළුවන් තරම් සරුවච්චන්හන්සේට කරුකරන්න, ධර්මයට කරුකරන්න, සංඝයාට කරුකරන්න කියලා. ඒ පණිවිඩේ කිව්වට ඒ දේ ගරු කරන කෙනාට සාක්ෂාත් කළ හැක්කක්ද? එහෙම නැත්නම් මේක එයාගේ ජීවිතයට අදාළ වෙන දෙයක්ද කියන එක තමයි සාසනයක තියෙන සජීවී ගතිය කියන්නේ. පණ. නමුත් ආගම ඒකට බයයි. ආගම හරීම බයයි. මේ කියන දේවල් අත්දා බලලා හරියෝ වැරදි කරන්න බලන්න ගියොත් ඒ ආගම බාරගෙන කියන කෙනාගේ මේ බඩ රස්සාවට පහර වදින ගතියක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කියන්නේ වැඳලා පස්සෙන් පස්සට යන්න එච්චරයි. ගෞරව සම්ප්‍රයුක්ත වැඳලා පස්සෙන් පස්සට යන්න. එතකොට ජාම බේර ගන්න පුළුවන්. නමුත් එතකොට මේ වැඳලා පස්සෙන් පස්සට යන එක නාන්ද භක්තිකයේදී ඉන්නේ. එහෙම නැත්නම් අමූලික සද්ධාවකද ඉන්නේ නැත්නම් Tamanට මේ කියන බුදුහාමුදුරෝ මේ මේ ජීවිතය තුළදී ඒකෙන් අන්තු මාත්‍රකලේ අවබෝධ කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන මේ තීල ශික්ෂා නැත්නම් සමාධි ශික්ෂා නැත්නම් ප්‍රඥා ශික්ෂාව මේ මං වගේ නරපණුවෙකුටත් ඇඟිල්ල ගහලා ලෙව කාලා බලන්න පුළුවන්ද? ඉදෙන්න පුළුවන්ද? නැත්නම් මේ සංඝයා කියන එක මය තුල කොපමණ ප්‍රදේශයකට තියෙනවද කියලා එහෙම අත්හදා බලන්න යෑම නිකන් බය ජනක දෙයක්. එහෙම නැත්නම් මේ අනතුරුදායක දෙයක් කියන එක තමයි ඔය සුද්ධ ලියවිලි ලියවිලා තියෙන්නේ. සුද්ධ ලියවිලි කවදාකවත් ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවද කොහොමදක්වත් කැමති නැහැ. ඒක නිසා සුද්ධ ලියවිලි තියෙන විදිහට creator and creature කියලා මවන්න සහ මැවුම දෙය කියලා විශාල පරතරයක් තියෙනවා. ඒ creature කියන එතන මැවපු දෙයට කවදාවත් මැවුම් කරුව ගැන හිතන්න බෑ. මේක කෙරේ කොහොමද කියන එක තන්නේ කරම ඒක গুপ্ত විද්‍යාවක්. ඒක කියන පණිවිඩකාරයත් උඩක තියලා එයා දේවත්වයට නංවලා ඒ දේවත්වයේ තුලින් තමයි මේ සුද්ධ පණිවිඩය දෙන්න හදන්නේ. ඉතින් ඊට වෙඩි උඟාවක් වෙනසක් තියෙනවා අපේ සර්වචනාංශේ විස්තර කරන විදිහට මේ සරුවඥන් වහන්සේ කියලා. එහෙම නැත්නම් අපි කියමු අපේ ගෞතම සරුවඥන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මොකද්ද කියන එක කෙනෙකුට යම් ප්‍රමාණයකට අත්දැකිය හැක්කක්. අත්දකින්න බැරි නම් ඔය කවුරු මොන තරම් ආලවට්ටම් කියලා කෙරුවත් ඒක මනෝ විකාරයක් වෙන්න පුළුවන්. ඒක මේ গুপ্ত දෙයක් වෙන්න පුළුවන්. ඒ ශාස්ත්‍රඥාචි එතෙන්ද ගියේ මැජික් බලයකින්ද නැත්නම් පාරමිතා කුසලයකින්ද නැත්නම් කවුරුරෝ ඔසෝලා තබලද නෑ මේ ධර්මය අවබෝධ කිරීම මේ ධර්ම කියන්නේ මේ ටික. ඒක මේ සර්වචනාතේ අවබෝධ කරපු තාලෙට කොහොම වෙතත් ඒ කියලා තියෙන භාෂාවේකේ තියෙන සුතමේ ඥානයේකේ තියෙන චින්තාමේ ඥානයේකේ තියෙන ප්‍රත්‍යක්ෂ ඥාන යම් ප්‍රමාණයකට අවබෝධ කරගන්නයි. ඊට පස්සේ ඒක මේ දිගින් දිගට ගෙනියන මේ සංඝයා කියන ගුණය පුද්ගල ආරෝපණය කළ තමන්ට වෙනස් වෙනස් ඈත කෙනෙක්පත් කරගන්නවා කියන එකට අද බෞද්ධයපත් වෙලා ඉවරයි. ඒ බෞද්ධය හිතන්නේ මේ මේ ගුණෝලි මම සංඝයා කියලා. ඒක හිතනකොටත් ඇඟ හිටි වැටෙනවා. මෝ අපි කොහොමද වෙන්නේ? මේ අපි සංඝයා කියන්නේ අහවලක් නේ කියලා. ඔය මට උගන්වපු ටීචර් කෙනෙක් මම සුබෝදාරාමේ බණ කියන්න ගිහලා කැවිලා බණ ඉවර වෙලා ස්ටේජ් එකට ඇවිල්ලා හයියෙන් අඬන්න පටන් ගත්තා. අඬන්න පටන් ගන්න සතුටු කඳුළු කියලා කිව්වානේ මගෙන් ඉගෙන ගන්න කාලේ මම දවදාකත් හිතුවේ නෑ මේ වගේ කෙනෙකුට මම උගන්වන්නේ කියලා. මගේ අතින් කොච්චර වරදින්ට ඇද්ද අරකයි මේකයි ඊට පස්සේ මං කවයි ඒ වැරදි වලට එදා ඒ විදිහට කටයුතු නොකරන මට මෙතෙන් දෙන්න වෙන්නේ මම ඔබතුමියගේ පුතෙක් විදිහට සලකගන්නේ කියලා කිබින බෙදන්නවා මේ වගේ බුද්ධ පුත්‍රයෙකුට කොහොම මම බුදු පුතා කියලා කියන්නද මම නිකම්ම නිකන් ගෑනු කෙනෙක් ස්වාමීන් වහන්සේ කියලා මං හිතාගත්තා මං කටවරද්ද ගත්තා ඒ වෙනම ඔහොම ඉන්න එක තමයි හොඳම වැඩේ මට කියන්න තියෙන එකම දෙයයි උඹ උඹ මගේ අම්මා වගේ ඒ නිසා උඹ මාව පුතෙක් විදිහට ගන්න ගන්න කැමති නැහැ මොකද මගේ තට්ටේ ගාලා තියෙන්නේ දුමුරු ඇඳගෙන ඉතින් එතකොට ඉහළ තැනක තියෙන ගතියක් තියෙනවා ඉතින් කොච්චර උත්සාහ කරත් මේක මේ අර අර පරණ උඹ උගන්නන කාලේ හිටපු ගොරකෑම තමයි මේ මොන જાතියක්ම තේරුම් කරලා දෙන්න බෑ ඒක එක පැත්තකින් තියෙනවා සිංහලයේ තියෙන සුවිශේෂී ගතියක් ඕක නැති කරන්න සුද්ධ හරියට උත්සාහ කරා ජාතියෙන් කද්දාවත් නැති කරන්න බෑ. සංඝයා දකින්නට කරු කරන ගතිය මරණවා කිව්වත් අතාරින්න බෑ. ඒකේ සම්ප්‍රදාන කෝල ගතියක් තියෙනවා අපිට. දේශමාමක ගතියක් ඒකේ තියෙනවා. නමුත් මේ විපස්සනා පැත්තෙන් බලනකොට එහෙම නැත්නම් මේ ධර්මදේශනාවෙන් මතු කරලා දෙන්න හදන්නේ මේ භාවනා කරන හැම කෙනාම සංඝයා කියන එකට. භාවනා කිරීමට පෙළඹිච්ච විශේෂයෙන්ම පූර්ණ කාලිනව භාවනා කරන හැම කෙනාම සංසාරේ බය දක්නරයි. හැම කෙනෙක්ම සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන අය ඒක නොවෙනම් මෙතන ඉන්නත් එපා යන්න කරුණා කරලා ඉන්නවා නම් අපි ඉන්නේ නෝකට. ඒ නිසා ඔක්කොම සංඝයා කිව්වහම ඒ සඳහාම අපකප්ප වෙච්ච යාව ජීවිකව ඉන්න සංඝ පිරිසකුත් ඉන්නවා. බුරුමේ ඉන්නවා ඉන්න ඕන තරම් මේ తాවකාලික පැවිදි නැයි. මේ වගේ භාවනා කරන ඒගොල්ලෝ උඟක් කරන්නේ ඒ වෙලාවට පැවිදි වෙනවා. පැවිදිලා භාවනා කරනවා. ඉතින් ඒ නිසා අපි ඒ පැත්තෙන් බැලුවොත් අපි මේ සංඝයාට ගෞරව කළ යුතුයි. සංඝයා ප්‍රතිෂ්ඨාවක් ලැබිය යුතුයි කියලා කියනකොට ඒක මේ දෙයිය දුන්න මං වැන්දා කියන එකට වඩා ඇයි ඒ සංඝයා ඒ ගෞරව කොට තැනකටපත් උනේ කොහොමද සංඝයා එතෙන්ට ගියේ ඇයි සංඝයා පිටිබඳව එහෙම පිටලා කටයුතු කරන්න පුළුවන් කියන එක තම ගිහි ජීවිතයක් තුළ ඉන්නකොට නැත්නම් අබුදරුවන් රකින්න කෙනෙකුට කොතෙක් දුරට අත්දකින්න පුළුවන්ද කියන එක ගත්තොත් ඉස්මතු කරගත්තොත් එතකොට අර බුදුහාමසන් ගුණයටත් යථාවාදී තථාකාරී ගුණයටත් අපි පසුගිය දවස්වල කතා කරපු ධර්මයේ තියෙන මුලමැද මුද යහපත් මැද යහපත් අග යහපත් කියන සුවක්කාතාති ගුණවලත් වගේම අපි නොදැක්ක එහෙම නැත්නම් ලෝක ධාතුවට භාවනා කරන්නගේ සිදුවෙන ඒ යහගුණය පිළිබඳව තමයි කාය සාක්ෂියක් වෙන්න පුළුවන්. ඒකද කියන්නේ අපදානේන සම්පාය තමගේ චර්යාවෙන් සපේනවා. ආන්නේ සපේනකොට මේ සංඝ ගුණ ටිකක් තියෙනවනේ අපට. අපි සංඝයාට වදින්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලානේ. ඒ යහපත් මාර්ගයට පිළිපන්නා වූ. ඒකෝට අපේ ජීවිතයේත් ඔය අවුරුදු ගානේ බලනකොට ඉස්සට වඩා එnde ende ende අපි මේ සුන්දර වූ මාර්ගයට යහපත් වූ මාර්ගයට අපි පෙළඹිලාද ඒක ඕනම කෙනෙකුට අත්දකලා බලන්න පුළුවන් දෙයක්. ඒ විතරනේ අල්ලපු ගෙදර මනසටත් අත්දකලා බලන්න පුළුවන්. මේ මනුස්සය හැදිච්ච ගෙදර නැහැදිච්ච එකා වගේ ඉඳලා දැන් වෙනදට වැඩිය මෙන්න මේ මේ ಗುಣ තියෙනවද කියලා සමහර ಗುಣ වසංගන ජීවත් වෙනවා. ඒක ඇත්ත. නමුත් භාවනා කරන කෙනාගේ එහෙම නැත්නම් මේ ශික්ෂාපද මේ තීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා රකින්න කෙනාගේ ಗುಣ සුවඳ උලංගමන දිහාට විතරක් නෙමෙයි දසාතම් පැතිරෙනවා. ඒක බුදුජානකේ දේශනා කරලා තියෙනවා ඒ මල් සුවඳ, තෝරලා සුවඳ, හඳුන් සුවඳ නම් හුලංගමන අතර යන්නේ. මේ තීල රකින්න කෙනාගේ ಗುಣ දසාත පැතිරෙනවා. ඒක මේ මනුස්සයන්ට විතරක් නෙමෙයි. දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා පැතිරෙනවා. ආන්නේ මේ ගුණය ඒ කියන්නේ Taman ඉස්සර මා කරදර කක්කටළු ජීවිතයක් ගත කරලා දැන් අඩු සුමකටපත් වීමක් සුපටිපන්න භාවයක් Taman තුළ තියෙනවද කියලා බලන කම. ඊට පස්සේ මේ සුපටිපන්න භාවය කියන්නේ නරක කරමිනිය හොඳ වෙන එක. නමුත් උජ්ජුපටිපන්න කියලා කියන්නේ හොඳ හිටපු මිනිය වඩා හොඳට යන්නේක. ඉතින් ඒක නිසා Tamanගේ ජීවිතයේ මෙතෙක් කල් අපි කර කර හිටපු වැරදි වැඩ අපිට එකවර නැතර කරන්න බෑ. අපි යම් ප්‍රදේශයක් හොඳකින් ප්‍රතිස්ථාපනය කරනවා. කරලා ඒ හොඳින් ප්‍රතිස්ථාපනය කරපු දේ අපිට පටල වුණාට පස්සේ පදම් වුණාට පස්සේ අපිට තීරුම් ගත්තට පස්සේ ඒකේ මේ මේ ಗುಣ තියෙනවායි කියලා අපි ඒ ගුණය වඩා හොඳ දෙයකින් ප්‍රතිස්ථාපනය කිරීම කියන එක තමයි මෙතන මේ මම මේ ඉස්මතු කරලා පෙන්නන්න හදාන්නේ. තමන් උදාහරණයක් වශයෙන් වාඩි වෙලා විනාඩි 35ක් 40ක් අමාරුවෙන් බෑ බෑ කිය කියා මන්දෝත්සාහි වෙවි යාලු කරගත්ත මූල කර්මස්ථානයේ එnde ende ende විනාඩි 30කින් විනාඩි 25කින් 20කින් ආදී වශයෙන් ඉඳ ගන්නකොටම කියලා එනවනම් ඒක තමයි අර මූල කර්මස්ථානයේ කවුවත් අහුවීම තමයි මේ කරදරයක් වෙනකොට මෙන්න මේකයි මම සරණ යන්න ඕන පිහිට යන්න ඕන කියලා දන්නේ කොහොඳයි. එහෙනම් ඒක ඉස්සෙල්ලා උපේලා උපේලා උපේලා කරගත්තට පස්සේ මේ එකම පාරේ නැවත නැවත යනකොට ඒක ස්වභාවික දෙයක් තමයි. ඒක ඉස්සර අච්චරම හැපි හැපි යන්නේ නැතුව කෙලිමේ යන්න අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි දන්නේ තැනකට GPS එකක් හරි ගයිඩ් කෙනෙක් හරි නැතුව යනවනම් හැම හන්දියේම අහා යන්න එපායි. එළියට ඇත්ත තැන ඉඳලා ඉතින් එතකොට ගමන බොහොම හිමීට යනවා. නමුත් ඒ පාරම දෙවෙනි සැරේ යන්න ගියා නම් අපිට අච්චරම තැන් තැන් වල යන්න ඕන යම් ප්‍රමාණයක් මතක සටහන් තියෙනවා මෙන්න මේ අන්තියට අතාරින්න ඕනේ මේ අන්තිය ගන්න ඕනේ අරකට ඉතරයි මෙදෙන්න යන්න ඕනේ කියලා. හිතන්න මේකේ නැවතනා තියනවා කියලා. ඊට පස්සේ දවසක් එනවනේ. ඉතින් එළියට බැස්සවසේ මෙන්න මෙතන යන්න ඕනේ. ඉතින් ඒක එන්නේ අර මුලින්ම හන්දියක් හන්දියක් කන්නේ ගහ ගහ ගිය ගමනනේ. අපි ඒකට කියනවා ගමන ගියා. කාගේ පිටින් හරි පැය ගානක් හරි ගමන ගියා. දැන් එහෙම නෙවෙයි. සුපටිපන්නව උජුපටිපන්නව යන්න පුළුවන්. ඒක නිසා මේ උජු සූජුච කියන මේ ಗುಣ දෙක හොඳ සහ වඩා හොඳ කියන මේ ಗುಣ දෙක තමන්ගේ ජීවිතේ මතක තියාගන්න වඩා හොඳ දෙයකට කෙලිමෙන් යන්න එපා. ඒක අනිවාර්යයෙන්ම තල්ල කඩා ගන්න වැඩක්. අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මගේ නරක දැනගෙන ඒ නරක හොඳින් ප්‍රතිස්ථාපනය කරන බොහොම ඉවසිල්ලෙන් ඊට පස්සේ ඒක පట్టල වෙන්න දෙන්න. පట్టල වෙලා ඒ ඒ ගන්න ගැම්ම තුල තමයි හොඳින් වඩා හොඳට යන්න හම්බ වෙන්නේ. ආන්නේ ගතිය සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අඩු ගන්න මේ මේ ගුණය හොඳ නරක හොඳ වඩා හොඳ කියන මේ පාරේ අපි ඉස්සෙල්ලාම හොඳ නරක නරක හොඳින් ප්‍රතිස්ථාපනය කරලා හොඳ වඩා හොඳින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නම් උන්ද නිවනෙන් මේ පිළ කල්දාවත් නතර වෙන්නේ. ඒක හරියට මහමුදේ මලකුණක් ඇති වුණොත් ඒ මහමුදේ කවදාවත් මලකුණ තියාගන්න ගහලා ගහලා ගහලා ගහලා ගහලා කොහොමද තල්ලු කරනවා ඉවුරට තල්මහෙක් මැරනවා. ඒ වගේ නරක හොඳ වඩා හොඳ කියන මේ තුන යම් කිසි කෙනෙක් මේ තේරුම් අරගෙන තමන්ගේ නරක හිත බව හොඳටම සාක්ෂියක් තියෙනවා. මෙන්න මේ මේ අඩුපාඩුකම් මයි ළඟ තිබුණා. ඒක කවදාහකවත් මේ සාකල්්‍යම නරක දෙයක් නෙවෙයි. ඒ නරක නොතිබුණා නම් අපිට කවදාහකවත් හොඳක සියාව දැක්කන්න හම්බ වෙන්නේ නරකට සාපේක්ෂව තමයි හොඳ වෙන්නේ. ඔක්කොම ලෙච්චර. ඊට පස්සේ ඒක නිෂ්ඨාව නෙවෙයි. ඊට පස්සේ වඩා හොඳට යන්න ඕන. අන්නේ වඩා හොඳට යෑම මේ ගුණය Taman තුල පේන්න තියෙනවා නම් ඒකට අප්‍රමාදීව සම්පාදනය කළ යුතු බව හැබෑව. හැබැයි මේක ඉක්මන් කරන්න යන්න බෑ. ඉක්මන් කරන්න ගියාට පස්සේ තමයි අපිට මේ ওই මානසික රෝග කායික රෝග ගොඩක් එන්නේ. ඉන්නේ ඒ ක්‍රියාවලිය තමයි සංඝහා කියනකොට පෙන්වන්න තියෙන්නේ. ඒක තෝක තෝකං කණේ කණේ කියලා ටික ටික මොහොතින් මොහොමේ ටික ටික මොහොතින් මොහොත. බුදුඥානන්සේ පෙන්නලා දුන්නේ රංකරුවා රණී මලාරින්නේ කම්මාරෝ රජතස්සේව නිද්ද මේ මල මත්තනෝ ඒ වගේම තමයි මේදාවී තෝක තෝකම් කණේ කණේ. අන්නේ ටික වෙන බව දන්නවනම් සංඝයා වෙනවා. එතකොට ওই කියන සම්මුති සංඝයා, ආර්ය මහා සංඝයා, ඉවෙන්ත මේ සංසාරයේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කියන මේ සූත්‍ර පිටකයේ දක්වන සංඝයා කියන මේ තුනේ සමාන ගතියක් පේනවා. ඉතින් මේකෙදී මෙතෙක් දුරට විස්තර කෙරුවට පස්සේ කියන්න ඕනේ කාරණාවක් තමයි එතන තමයි අපි හිර වෙන්නේ. අපි මේ හොඳේ නරකේ ඉඳලා හොඳට ආවට පස්සේ වඩා හොඳ පෙනෙද්දි හොඳේ බැඳෙන ගතිය තමයි අපිට මේ ගමනට තියෙන විලංගුව. ඒක හොඳටම පැහැදිලි දැන් පැවිදිලා ඉන්න පිරිස දිහා බලනකොට. ඒගොල්ලන් කවදාකවත් වඩා හොඳට යන්න බෑ. යන්නේ මොකද හේතුව මේ හොඳ අල්ල බදාගෙන ඉන්නවා. ඉතින් ඒකෝට ඒගොල්ලන්ගේ ගමනට බාධා වෙන්නේ ඒගොල්ලන්ට විලංගුව වෙන්නේ ඒගොල්ලන්ට හතුර වෙන්නේ කෙලෙසේ වෙන්නේ මායя වෙන්නේ හොඳ ටිකමයි. ඒක හරි අමාරුයි තේරුම් කරලා දෙන්නත් බෑ. තේරුම් කරලා දෙන එක ටිකක් නිකන් තිත්ත බෙහෙතක් දෙන්නා වගේ. බුදුචානන්තේ පෙන්ලා දීලා තියෙනවා ආතවට්ටහණීය ධර්ම හතරක්. ආතවට්ටහණීය ධර්ම කියන්නේ ඒක දැන මෙට්ටහි වෙන ධර්ම. පල් වෙන ධර්ම. ඒක තියෙනවා සූත්‍ර පිටකේ තියෙනවා මේ සංවිචනිකායේ සඳහන් වෙලා තියෙනවා. ඒක කියනකොට මම මේ ගොඩනගාගෙන ආපු තර්කයට හොඳ ලස්සන උත්තරයක් හම්බ වෙනවා. බුදුජානකේ සඳහන් කළා තියෙනවා යමෙක් තුල මේ ආසවට්ටාණීය ධර්ම හැදුනොත් එයා ඉදිරි ගමන නතර වෙලා එතනම පල් වෙන්න පුස්කණ්ඩ මලකඩ ගන්න පටන් ගන්නවා. මෙත්තහි වෙනවා කියලා අපි ඒකට කියනවා. එකක් තමයි බහුසුත භාවය. බහුසුත වෙන්න වෙන්න දැනුමට බැඳෙනවා. එයා ඊට පස්සේ අර අහිංසක ගතිය අලුතින් ඉගෙන ගන්න ඕන ගතිය නැති වෙනවා. අනිතික ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩිවීම මෙට්ටයි වෙනවා. ඊට පස්සේ චිර රාත්‍රඥ වෙනකොට වස්සලින් වැඩි වෙන්න වැඩි වෙන්න මෙට්ටයි වෙනවා. ඒ වගේම ගෝල බාලය වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ යසස වැඩි වෙනවා. ඉතින් අපි පැවිදි වෙනකොටම දැන් මං වගේ මිනිස්සෙක් පැවිදිච්ච මිනිස්සෙක් නේ. ඒ වගේ වෙනකොට අපි සාමාන්‍ය අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ දරුවා හොඳ බෞසුත. හොඳට ලාභ සත්කාර ලබන බොහෝ කාලයක් පැවිදි තලතුණා බවටපත් වෙච්ච බොහෝ දෙනෙක්ගේ මේ යසසට ඉෂ්ටේ ස්තුතියට පත් වෙන එක. ඉතින් මේ හතරම ආසවට්ටහණීය ධර්ම. ඒ කියන්නේ අපි අමාරුවෙන් උපයාගත්ත මේ හතර ඒ තරම්ම ඇලෙන බැඳෙන ධර්ම. අන්න ඒදීදී උජ්ජු සූජූච වෙනවා කියනකොට සුපටිපන්න උජුපටිපන්න වෙනවා කියනකොට මෙව්වා ඉනිමගක නගින මිනිහේ උඩ අත් ඇල්ලුවේ නැත්තම් යට පය ගලවන්න බෑනේ. ඒ නිසා හැම වෙලාවෙම උඩින් එකක් අල්ලනවා යටින් එකක් අතාරිනවා. ඊට පස්සේ උඩට ගම තව අත්තක් අල්ලනවා මේ යට කකුල ගන්නවා. ඉතින් සයි හැම වෙලාවෙම අල්ලන්න ඕනේ අර තිබුණ රේ සූක්ෂම දෙයක්. අල්ලනකොට ගොරෝසු දෙය අතහැරෙනවා. ඒ ගොරෝසු දෙය අල්ලන වෙලාවේදී නම් ඊටාම සූක්ෂම ලොකුම ලොකු ලොකු ජයග්‍රහණක් විදිහට තමයි පේන්නේ. නමුත් ඉදිරි ගමනට එතන නතර වීමට අපි කියන්නේ මෙත්තෙහි වීම කියලා. ඒක නැත්නම් ආසවට්ටහනීය ධර්ම. ඒක අතාරින්න බැරි නම් ඉදිරි ගමනකට යන්න බෑ. ඒක නිසා ඔය මේ ආගමක තියෙන ප්‍රධානම දේ මෙත්තෙහි වීම. ඒ ආගම අවස්ථා හතරක් ওই මැක්ස් වෙබර් කියන එක නම් පෙන්ලා දීලා තියෙනවා ආගම කල් යනකොට ওই හතර වැඩෙන හැටි. ඒ ආගමේ ඒ සුද්ධ ලියවිල පිළිබඳ හොඳ බහුසුත භාවයක් එනවා. ආවට පස්සේ යා සුද්ධ ලියවිල කියා දීමේ බඩට තව හදා ගන්න පටන් ගන්නවා. ඒ වගේම ආගමක විනාශයේ මේ ලාභ සත්කාර වැඩි වීම. ලාභ සත්කාර වැඩි වෙච්ච ගමන් ඔලොමලකම එනවා අහිංසකම නැති වෙනවා. ඒ වගේම තමයි ලොක්ක වෙනකොට මේ වැඩි හිටි ගමින් අපි කියනවා චිර රහත් රත්න කියලා. වැඩි වෙනකොටම කවුරක්වත් තර්ක කරන දෙයක් නැහැ. අනුන්ට නීති පනවන කරන දෙයක් බාටපත් වෙනකොටත් මෙට්ටයි වීමක් වෙනවා. ඒ වගේම ඔක්කොම yes yes එහි එහි කියන පටන් ගත්තාම නිකම්ම අඳිනවා. නිකම්ම අක්ක වෙනවා. නිකම්ම අයියා වෙනවා. නිකම්ම මුදුනා වෙනවා. නිකම්ම ගරු තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ මනසට තේරෙන්නේ මෙට්ටයි වෙනවා. අන්න ඒ ಗುಣ අතින් බලනකොට මේ හතරටම ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි මේ අහිංසකකම කියන්නේ. ඒක ඉංග්‍රීසියෙන් කියනවා beginners mind කියලා. අන්නේ beginners mind තියෙනකන් අපි හොඳෙන් වඩා හොඳට යනවා. ඒක නැති වෙන්නේ අහිංසක නැතුව ඔලමුල වෙච්ච වෙලාවේ ආසවට්ටානිය ධර්මාප වෙලාවේ නිසා හොඳට කල්පනා කරලා බලන්න අපේ මේ ගමනේ එහෙම නැත්නම් මේ භාවනා ගමන කියමුකෝ සබ්‍රක්‍මචාරී කියන්න පුළුවන් ඔකට යෝගාවචරය කියන්න පුළුවන් භික්ෂුවක් කියන්න පුළුවන් ගමනේදී අපි එnde end මේ මොන දේ ලැබුණත් එහෙම නැත්නම් මොන සීලයක් හම්බුණා සමාධියක් හම්බුණා ප්‍රඥාවක් හම්බුණා එnde end end එක ආධාරකයක් කරගෙන ඒක පදත්තයක් කරගෙන නැත්නම් ප්‍රතිෂ්ඨාවක් කරගෙන ඊට එහායකට යනවා වෙනුවට මේ අල්ලගත්ත දේ බැඳීමන තමයි නිකාන්තිය කියන්නේ. ඒකට කියනවා නිකාන්ති කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් ආපු වචනයක්. අයස්කාන්ත කියන්නේ කාන්දම. ඉතින් අර ධර්මයේ ගැන කතා කරනකොට ප්‍රඥා ශික්ෂාව කියන්නේ විපස්සනාවේදී හම්බෙන මේ විදර්ශනා උපක්ලේශය වල මිට්ටහි කරන ස්වරූපය. ඒක තන රඳවන ස්වරූපය. තීරුම් අරගන්න මේ නිකාන්ති කියන වචනේ තමයි වැදගත් වෙන්නේ. දස උපක්ලේශවල අන්තිමට තියෙන්නේ නිකාන්තිය. මට ආලෝකයක් ලැබුණා ආලෝකයට බැඳුණා ඒ නිසා අපි මූල කර්මත්තානේ අමතක කරා. අමතක වෙනවා. ඊට පස්සේ ඕභාතය ඥානය ඥානයක් හම්බෙලා වෙනද නැති හොඳ පිසුරුකම. ඉතී ඒක මේ අතරමැද ස්ථානයක් කරගන්න තුව ඒක අරගෙන ඒක වටේ කරකවෙන්න හදනවා මෙට්ට හැවෙනවා. ඒකට නිකන්තියක් අර ගන්නවා. ඊගාට පීතිය. අම්මා අප්පා කාලෙවත් නැති පුදුමාකාර ප්‍රීතියක්. මේ මොකක්වත්ම නැතුව මම දැන් මෙතන කියන එක හම්බෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් එහා ඒක හරියට හසුරුවා ගන්න බැරුව ඒ ගැන ක්‍රියා කරන්න බැරුව ඒක අපේක්ෂා කර. අපේක්ෂා කරලා හම්බුනේ නැහනේ. ඉතින් වහකනවා. එක්ක ගුරුරයා මාර්ගෝ. එක්ක කාට හරි බයිනවා. මොකද අර අතරමඟදී හම්බෙච්ච අර ප්‍රීතිය වසයි විසෙහි මේ ඇතිවෙනා වූ අර කන්දං ගතිය නිසා සුඛය ප්‍රතිෂ්ඨාව අධිමොක්කේ මේ එන හැම දෙයක්ම අපි මේ අවුරුදු ගාණක් ඉගෙනගෙනවත් ලබන්න බැරි දේවල්. පුදුම විදියට හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ හම්බ වෙච්ච ගමන් ඒක මොකාදෝ මොකාදෝ බදාගත්තා වගේ බදාගත්තොත් එතනම ටැග් ගැහිමක් සිදු වෙනවා. ඒකට ওই සංඝ ගුණේ නැති වෙනවා අපි ළඟ තියෙන. ඒ ඉදිරියට යන ගුණේ නැති වෙනවා. ඒ නිසා මේවා ලැබීම වාසනාවක්. හැබැයි වාසනාවෙට ඇලී බැඳී ගැනීම. එහෙම නැත්නම් අපි කියන ওই නිකාන්තිය නිසා තමයි අපිට ඉදිරි ගමනේ ආගන්න බැරි වෙන්නේ. ඉතින් මේක මේ කොච්චර බරපතලද කියනවනම් එහෙම නැත්නම් අද සාසන කොච්චර අමතක කරලා තියෙනවද කියනවනම් සෝචනීයයි. මොකද මේ කතා කරනවත් කවුරුත් කැමති නැහැ. මොකද හැම කෙනෙක්ම අහුවෙනවා මෙතනදී. හැම කෙනෙක්ම යන්න තියෙන උපරිම ගමන යන්නේ කොත්තනක හරි කොක්ක වැදිලා. එයා ඒ කොක්කට ආස කරනවා. ඉතින් ඊට පස්සේ එතනම ටැග් ගහනවා. මේක සරුවචනාංශයේ සඳහන් කරන්නේ උන්වහන්සේ විස්තර සහිතව දැකපු මේ දතමාර සීනාවල කාමාතේ පටවහ සීනාව. අපි මේ සංසාරට බැඳෙන්න ප්‍රථම බැම්ම. සංයෝජන වෙන්නේ කාමේ. ඒක ඉතින් අපි දන්නවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියනකොට තණ්හාව, කාමය තමයි ඒ බන්ධනය කොක්ක ဒုတိ ය අරති උච්චති දෙවැනි එක බුදුරජාණන් නම් කරන්නේ අරතිය. මේක අපේ සාසනේ කියවෙන්නේම නැහැ. පළවෙනි අකු මේ මාර බන්ධනය ගැන අපි හරියට සාකච්ඡා කරනවා. අරතිය කියලා කියන්නේ අධි කුසලයට අකමැතිකම කියලා තියලා තියෙනවා. තමන්ට කර හැකි උපරිම කුසලයේ තබා ඊගාව කුසලයේ මහා දහරපාලා මා සම්මා තමාරම්භ වලින් පටන් අර ගන්නවා හැබැයි බලානිනකොට වෙනවා මෙච්චර නටන්න නැතුව මේ වැඩේ මේ විදියට බොහොම සරලව නැත්තම් ඍචුව නැත්තම් ප්‍රායෝගිකව කළ හැකිව තිබියදී මේ විශාල පටලැවිල්ල පටලවා ගන්නකොට මම කියන්නම් ආගම කියලා ඔකට අන්න ඒ අරතිය නිසා එයාට භාවනා රතිය නැති වෙනවා. මේ නිසා මේ රතිය සහ අරතිය දෙක රතිය සහ අරතිය දෙක වෙන්කොට ගැනීමේ මාතෘකාව අද අපේ සාසනෙන් ගිලිහිලා. ඒක නිසා අපි නිතරම වග බලා ගන්න ඕන අපි මේ කරන වැඩ. අපි පළවෙනි සැරේ කරනකොට පාර ආහා තමයි යන්නේ. දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ පස්වෙනි සැරේ යනකොට අපිට මේ කෙටි ක්‍රමයක් තියෙද්දී අපි ආයෙත් අර පරණ දේම එහෙම නැත්තම් මේ විදි ක්‍රම පූජා සත්කාර ධරා යන්න ගියාම අර ඍජු ක්‍රමයට නින්දාවක් සිද්ධ වෙනවා. අර තමන් කරගෙන ආපේදී බොහොම දක්ෂව කරන්න පුළුවන්. මේක වෙනම කතාවක්. නමුත් අර ඍජු ක්‍රමයට එහෙම නැත්නම් සූචූච ක්‍රමයට උජුපටිපන්න ක්‍රමයට බාධාවක් සිද්ධ වෙනවා. ඒක පෙන්නලා දෙන්න ලීසි කෙනෙකුට බෑ. ඒක ඊට උඩින් ඉන්න කෙනෙකුට ඇවිල්ලා පෙන්ලා දෙන්න උඹ ඔය කරන වැඩේ හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් හොඳ වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. ඒක කියලා දෙන්න නරකයි උත්සව වෙලාවේ. පස්සේ කියලා දෙන්න ඕනේ මේ වඩා හොඳ ක්‍රමයක් තියෙනවා කියලා. අන්න ඒ සඳහා මේ භාවනා රාමය සහ භාවනා රතිය ඇති කරලා මේ භාවනා අරතිය නැත්නම් මේ ලාමක කුසලයට කැමැති වෙන ගතිය ඒක භයානක බොවින රෝගයක්. ඒකට තන්නේ කර ගිය වගේ අද මේ සංඝයා මේ පටලවාගෙන තියෙන ගතිය මම කියන්නේ මේ සංඝලත් මේ බබාලා නෙමෙයි සංඝයත් දැනගන්න ඕනේ. නමුත් මේ ගියෝ තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් හරි ඒකට සංඝයා දැනගන්නේ මම පැවිදුනේ මොකටයි කියලා. ඒක දැන නැතු මේ ගියෝ නටන නටන නාටකවලට සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් සිස්ටම් එකට යන්න ගත්තොත් ඉන් දෙගොල්ලම අමාරු වෙනවා. එතනදී මේ තියෙන වගකීමේදී භාවනා කරන ගිහියකින් පැත්තෙන් බලන්න. එයා හිතා ගන්නවා මම පැවිදිලා නැහැ. මම ඔය සාංගික දාන වලට යන්න ඔක්කත් මොකකටවත් නැහැ. මම භාවනා කරනවා මය තුල මේ අරතිය වැඩ කරන්නේ කොහොමද? මා තුල මේ කලහගේ උපරිමේ තිබියදී ලාමකෙන්නේ වැඩ කරන්න කියලාක බලන්න අපි සංඝයා ගන්නවා ඒකට ආදර්ශයට. මොකද සංඝයා අපිට අපිට තියෙන බාහිර තියෙන හොඳ ආදර්ශයක්. නමුත් හැම ගිහියෙක්ම ගත්තොත් ඒ හැම කෙනෙකුටම තියෙනවා මේ කරන දේ වඩා හොඳින් කිරීමේ ක්‍රමයක්. අන්නේ වඩා හොඳින් කිරීමේ ක්‍රමය තබා හොඳ ක්‍රමය ගැන අපි මේ පාරම්භාණික අපි මේ අඳුර කියන එක අපි මේ පූජානම් කතා කරන එක දිහා බලනකොට ඒක සුද්ධ වශයෙන්ම කියන සම්පප්පලාව කියන. ඒකට තමයි අපි වචන ගොඩක් කියවෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරුවොත් වඩා හොඳ දේ වඩා හොඳ දේ වශයෙන් තීරු කරන මේ සංඝ කියන නාමයට ගැලපෙන්න කටයුතු කිරීමේදී පුදුමාකාර දේශනියක් සර්වචන් වහන්සේ ඔය ආර්යවංශ සූත්‍රය සඳහන් කරලා දීලා තියෙනවා. ඒ ආර්යවංශ සූත්‍රයේට පූර්විකාවක් සපේන. සර්වචන් වහන්සේම සතිපට්ඨාන සූත්‍රයේ වර්ණනා කරනවා දේශනා කරන්න ඉතලා පද හතකින්. සතිපට්ඨාන සඳහන් කරලා කියනවා සත්තාන විසුද්ධිය, දෝක පරිද්දවාණං සමතික්කමයි, දුක්ඛ දෝමන සත්තකමයි, ඥායත් අධිකමයි, නිබ්බානස සච්ච කිරියායි කියලා පද හතකින් වර්ණනා කරලා ශ්‍රද්ධාව ඇති කළ තමයි මේක ගිහි අතර දෙන්නේ නැත්නම් ශ්‍රාවකයා අතර දෙන්නේ. මේ සංඝ ගුණයක් වශයෙන් පෙන්වන්න පුළුවන් මේ අර්ථියම ඉස්මතු කරලා පෙන්වන aryavansa ගුණය මේ කියන්නේ ඉස්සලා පද 8කින් වර්ණනා කරනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීතින සංකීසanti අපපතිකුට්ටේ ධමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි මහන්නේ මේ මේ අර්ථිය තේරුම් අරගෙන එනතම මේ තියෙන ආර්ය වංශේ නැත්නම් සංඝයා අනුගමනය කරනවා නම් ඒ ක්‍රමයේ තමයි ලෝකේ තියෙන හැමතේම අග්‍ර උදේ අග්‍ර කියන එක මම උච්චර විස්තර කරන්න යන්න ඕන අග්‍රයි රත්ඥා චිර රාත්‍රඥා කියලා. ඒක පෙන්නකොට ඒ ඒ අටුවචාන් වහන්සේලා තමයි කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ මානෝපනිදාය වාග්පනිදාය ආදී වශයෙන් කරගෙන එනකොට 512000ක් බුදුරු දැකලා තියෙනවා. ඉස්ලාම මනෝපනිදාය කරපු දවසේ ඉඳලා 512000ක් බුදුරු දැක දැක දැක දැක තමයි ඔය බෝධි සම්භාර පිරිවේ ඊට පස්සේ 28ක් බුදුරු ළඟ පාරමිතා ලැබලා තියෙනවා. ඒ දින්නියත විවරණ ලැබුවට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ බුදු වුණාට පස්සේ ඔක්කොම බලලා 512028ක් බුදුරුන්ගේ ශාසනවල මම දැකලා තිබුණා මේ අර්ථිය දැනගෙන අහුවෙන්නේ නැතුව භාවනා රති ඇති කරන එක තමයි මේ මානව ඉතිහාසයේ වැඩිම පැරණිම ಗುಣධර්මය. යහදර්ම. චිර රාත්‍රඥයි අග්ගඤ්ඤා රත්ඥා පෝරාණා ඉතාමත්ම පැරණි. අසංකින්න අග්ගඤ්ඤ රත්ත්‍ඤ්ඤ පෝරාණ අසංකින්න මේක නැති කරලා මේක අවුල් කරලා මේ වඩා හොඳ තේදී හොඳ දේ විකුණන්නට ලෝකේ පුරාවට ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. කවදාවත් මේ වඩා හොඳ දේ දන්න මිනිස්යාගේ ඒ තියුණු භාවය කිසිම බයිලාවකින් වැටෙන්නේ කිසිම කෙනෙකුට වටන්න බෑ සංකර කරන්න බෑ මේක දන්නවනම් මේකයි සංඝයයි කියන්නේ මේක තමයි කල යුත්තේ කියලා අසංකින්නයි සංකර කරන්නේ අසංකින්න පුබ්බා මම දන්නවා මගේ පුබ්බේ නිවාසානස ඥානවලදී මෙච්චර දැකලා තියෙනවා හැමදාමත් ලෝකේ වඩා හොඳ තිබෙදි මේ හොඳ ගැන බයිලා කියනවා හොඳ ගැන ඇඩ්වර්ටයිස් කරනවා හොඳ ගැන මවා පානවා හොඳ පැන අඳහර පානවා හොඳ ගැන අඟ උස්සන්න හදනවා ඊක තමයි ලෝකෙ තිබුණේ හැබැයි ඒතිෙදිත් මහබෝසතාන් වහන්සේ හෝ අනිකුත් බෝසතාන් වහන්සේලා හෝ එහෙම නැත්නම් මේ පාරේ ගමන් කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා පැවිද්දෝ තපස්සලු ඔය කවුරු මොන જાති යන්න ගියත් මේ වටවලල්ල යන පාර ඍජු පාර යනවා අසංකීර්ණ පුබ්බා නසංකීයති දැන් බලන්නේ කියනවා මේ ශාසනේ කවුරු හරි මේ කලේතු පාර මේකයි කියලා හොඳින් වඩා හොඳ තේරුම් ගන්න උත්සාහ කරොත් ඒ මිනිස්යාට කකුල් මාට්ටු දාලවත් බොරු කියලාවත් ස්තුති කරලවත් ලාභ සත්කාර දීලවත් බැනලවත් ගහලවත් වටන්න බෑ. මොකද යා දන්නෝ කවුරුත් කතා කරන්නේ හොඳ නරක දෙක අතර කතාවක්. නමුත් අපේ ගමන තියෙන්නේ ඒක කරගත්තට පස්සේ හොඳින් වඩා හොඳ බේරගෙන කාටවත් ඔප්පු කරලා දෙන්නට යන්න එපා. මම පාණ්ඩ යන්න එපා. Taman දැකපු කෙනෙක් වශයෙන් අදිමොක්ක වශයෙන් පෙර ගමන දැකපු කෙනෙක් වශයෙන් ඒ වඩා හොඳට කටයුතු කරන්න ගියාම හරියට ගෝපරිනායකයා ගවරලක මහේකා වැඩි අනිකෙමුගේ දඟලන්නේ නැහැනේ ඌ ඉස්සරලා ගියාට පස්සේ ඊගාවට එන හරක් ටික ඉබේම පිටිපස්සට වැටෙනවා ඒක මේ හරකා කෙවිතක් කරන ගහලා තොපි ගොන්නු මෝඩයෝ කියලා කියලා නෙමෙයි ඌත් ගුණානේ ඉස්සලා යන්නේ මහගුණා මහගුණා යන උදාරුව බලන්න ගියාට පස්සේ ඊට පස්සේ නේ උන් අනුකමනය කරන නිසා අර හරියට පෙරදක්ම තියෙනවා. ඊට පෙරදක්ම කියලා කිව්වට ගමන් නැහැ මොකද වඩා නිවැරදි දැක්ක නිදිරට යන කෙනා මේ සාසනයේ කියන්න පුළුවන් ෆ්‍රික්ෂන්ලස් පාත්. එයා යන ගමන කිසිම තැනක හැලහැප්පීමක් නැහැ. හැබැයි ඒක අහම්බයක්වත් දෙය දුන දෑවැද්දක්වත් නෙවෙයි. හොඳින් වඩා හොඳ තේරුම් ගන්න දාන්න. හැම වෙලාවෙම පවතින පද්ධතිය දිහා බලලා අඩුම කරදර තියෙන පාරෙන් ගම ගමන ගම යනවා අසංකින්න. නසංකී ඉස්සන්ති බුදුජානක කියන මත්තර පහල වෙන මෛත්‍රී බුද්ධ සාසනයේදීවත් කතාකවත් මේක වෙනස් වෙන්නේ මේක මේකමයි. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණී විඤ්ඤෝහි මේ වෙන අන්‍ය තීර්ථක බමුණෙක් වෙන්න කියන්න කියනවා ශ්‍රමණෙක් වෙන්න පුළුවන් කවදාත් මේ කෙනාට නිග්‍රහ කරන්නේ ආන්නේ වගේ මේ ඉදිරි ගමනක් පෙර දැක්මක් එහෙම නැත්නම් හොඳින් වඩාම තේරුම් ගන්න පුළුවන් ගතියක් නැත්නම් මේකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා මොලේ අපේ මිනිස්සු හිතාන හිටියේ මේ මොලේ හાર્ඩ්වයර්ඩ් සර්කිට් එකක් කියලා මේක වෙනස් කරන්න බෑ මම ගෑණියක් ගෑණිම තමයි මම මැට්ටික් මම මැට්ටම තමයි මම වෙනස් කරන්න බෑ කියන එක තමයි අපිට මේ ලෝකය පෙන්වන්න හදන ඩෙන්ටි කාඩ් ඇදලා ෆොටෝ එකක් අල්ලගෙන මේ තෝ පිස්සුද මේ ෆොටෝ එක මගේ එක බැලුවත් එහෙම වඳුරෙක්ගේ ෆොටෝ එකක් වගේ එකක් තියෙනවා. දැන් බලනකොට සම්පූර්ණ වෙනස් මිනිහෙක් ඉන්නේ. ඊට පස්සේ බැංක account එකක් දෙනවා. ඊට පස්සේ ඔක්කොම හයි කරලා කියනවා මේතෝ අපි විස්තර කරන්න හදන්නේ. නමුත් මේක මොහොතින් මොහොතේ වෙනස් වෙන මේ ලෝකයේ මේ අවුරුදු 20ක්වත් නැහැ අපේ බ්‍රේන් සර්කිට් එක ප්ලාස්ටිසිටි ඕන හැඩයකට හැඩ ගන්න පුළුවන්. train your mind and change your brain කරන්න පුළුවන් කියන බව තමයි බුදුරජාණන්සේ කියන්නේ උඹ උඹ හොඳයි නරක නෑ. හැබැයි පුතේ මේ සාසනයක් තියෙන වෙලාව ඔබ දැනගනින් බුදුහාමුදුරුවෝ ආවේ උඹට මේ ස්තුති කරන්න නෙවෙයි. උඹට උච්ච වෙන්න ටොක්කක් කනලා මෙහෙන් බලම වඩා හොඳ එකක් තියෙනවා කියලා පෙන්නනවා. ඒක තේරුම් ගත්තොත් භෞගී බුද්ධ සාසනය මේ බුද්ධ සාසනය මතු බුද්ධ සාසනය කෝකවත් ඔය මොකාටවත් බාධා කරන්න පොඩි බාධාවක් එනවා. පොඩි බාධාවක් එනවා. කොච්චර බාධා කරත් අර අර්ථිය පිටු දැකලා භාවනා රාම හෝති භාවනා රතෝ පහනා රාම හෝති පහන රතෝ කියන මේ රතිය අරගෙන යනවා ඒ නිසා විවේචනාත්මකව කවුරු ඒ පුද්ගලයා දිහා බැලුවත් අන්‍ය තීර්ථක කෙනෙක් උනා මට නිග්‍රහ කරන්න බෑ කිය. මේ විදිහට භාවනා කරන බුදුහාමුදුරුවෝ මේ තමන් ගැන නෙවෙයි කතා කරන්නේ. තමන් වහන්සේගේ ශ්‍රාවක පිළිද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිළිබඳව. අන්න ඒව කතා කරලා ඒ ඒ ඔය කියන පූර්විකාව දීලා පුනන්සේ කියනවා මෙන්න මේ දේ කොහොමද ක්‍රියාවත් කරන්නේ කොහොමද මේ මනුෂ්‍ය ජීවිතය තුළත් වෙන්නේ ඒකට බුදුරජාණන් කියන්නේ සන්තුට්ඨ හොදි ඊතර ඊතර චීවරේන ඊතර ඊතර චීවර සන්තුට්ඨ ආචවන්නවාදී උඹට ලදයම් සිවුරක් ලැබෙනවනේ ඒකෙන් සතුටු වෙනවා ඒ සතුටු වෙලා සතුටු වීමේ ಗುಣ කතා කරපන් ඔච්චරයි ලද දෙයින් සතුටු වෙනවා ඉතින් ඕක මේ මේ මොනවාද මේ ගියෝ එතනයි හාමුදුරනේ කියලා දෙන අපිට ඕන ෆැෂන් එකක් දාන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. අපි මේ ඇඳුම විසිකොල්ල අනිත් දවසේ අනෙක් ඇඳුමක් ගන්නවා කියලා හිතනවා. නමුත් ඒකම කියන්න පුළුවන් Tamange ඇඳුම ලද දෙයකින් සතුටු වෙලා. සතුටු වෙලා ලද දෙයකින් සතුටු වීමේ ಗುಣ කතා කරපළා කියනකොට අද ඉන්න දෙමාපියෝ තන්නේ කර වැරදි පාරක දරුවෝ ගෙනියනවා. ඔක්කොම කියලා දෙන්නේ ලද දෙයින් සතුටු වීම නෙවෙයි. ලැජ්ජදීන් ගුණ කතා කිරීම නෙවෙයි. මීට වඩා හොඳ දේ හොයන්න පටන් ගන්න. අපේ ආර්ථිකය අපි ඉස්කෝලේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපි කුෂ්කර්ම ඉගෙන ගන්නේ තේරබර් පොල් මත තිබ්බේ. දැන් තියෙන ඇඟලුම් කර්මාන්තේ. වැඩිම ඇඟලුම් ගන්න මොකද ඒ තරම් ඇඳුම මේ විලිවසා ගැනීම විලිලැජ්ජ නැතුව කරනවාද? අපිට ඇමරිකාවේ කෝටා එක හම්බුනේ නැත්නම් ඇඳුම් වලට ආර්ථිකය වැටෙනවා. ඒ ඇඳුමත් බලන්න විලිසංගේ තියෙන එකක්ද කියලා. මේ ඇඳුමේ තියෙන විලි වහන්නනේ. මුන් ඒක ඇල්ල පෙන්නලා නීතුරු ටික වහන්නේ. තාප්පයක් ගන්න වෙනකොට කටුකම්බියටක් නේ ගහලා තියෙන්නේ. ඉතින් මෙහෙම වෙනකොට එවැනි එවැනි මා සම්පූර්ණ අකාර්යක්ෂම සම්පූර්ණ ඒ වගේම අකුසලයට බර මේ කටයුත්ත කරන ගමන් ඔය කියන සීල ශික්ෂාවකට මොකද වෙන්නේ? ඔය කියන සමාධි ශික්ෂාට මොකද? ඔය කියන ප්‍රඥා ශික්ෂාට මොකද වෙන්නේ? ඒක නේද කොච්චර ආධාව තිබුණත් මට මේ ධර්මයේ රස විඳින්න ඕනේ කියලා. අර භාවනාරාම අර කාම රතිය පිළිබඳව, අරතිය පිළිබඳව මේ මූලික ඇඳුම පිළිබඳව හැසිරීම දන්නේ නැත්නම් ඉතින් යා මේ ඇහිදල් කූඩේකට වතුර පුරවනවා කියන්නේ මහාන් ශීල වතුර පුරවනවා. පිටිවට මොකද මේකේ වතුර හිටින්නේ නැහැ. ඉතින් ඒක මේ භාවනා දීපේක නෑ වැරද්දක්වත් ධර්මයේ තියෙන මුලමදාග යහපත් නැතිකමක්වත් හරුවත් යනතේ යහපත් නැතිකම නෙවෙයි. මේ දාන භාජනේ ඉල් නැතිකක් තියෙන්න බෑ. ඒක නිසා අලද්දාජ චීවරන්න පරිතස්සති. උඹට ඕනේ සිවුරක් හම්බුන්නේ නැහැ කියලා අඬන්න එපා. පරිදේවන ගන්න. ලද්දාජ චීවරං අගතිතෝ අමුචිතෝ අනංචාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති. උඹට ඕනෙම කරන ජාතිවරක් හම්බුනේ කියවා. ඒ පාටම, ඒ දිගම, ඒ જાතිම ඒකට අගතිතෝ අමච්චිතෝ අනජාබන්නෝ අනන්ත අදීනව දස්සා විනිසරණ පඤ්ඤමේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරපන්. මේ අරයට හම්බුනේ මට විතරයි හම්බුනේ කියලා. මේ ලද තිවුරෙන් කෙලෙස් උපදවන්න එපා. නිස්සරණ පඤ්ඤෝ මම මේක තියෙන්නේ කාට හරි මේ විලිවැසියෙන් වසන් නැතුව හිටීමෙන් ඇති වෙන හිරියොතක් නැති කිරීම සඳහා කෙලෙස් නැති කිරීම සඳහා ඒ සඳහා සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්ක වේබිකු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේටිතෝ ඒ සඳහා සම්පජානෝ මුද දෙක වෙන් කරලා දැනගන්න පුළුවන් ඥානෙ අපි කියන්නේ හොඳින් වඩා හොඳ වෙන් කරලා පුළුවන් ඥානය මේක සතියට දානවා නම් කියන්න තියෙන්නේ අපි සතිපට්ඨාන භාවනා කරනකොට අපි හිතමු අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි අපේ ඉන්න මේ ආනාපාන හරි මොකක් හරි අපි අරමුණක් ගන්නවා. ඊ අරමුණ කෙලස් අඩුයි කියලා බුදුහාමුදුර අපිට රෙකමන්ඩ් කරනවා. අපි ඒක ගන්නවා. ඒ කෙලස් අඩු අරමුණ තියාගෙන ඉන්නකොට කෙලස් සහිත අරමුණු වලින් පහර දෙන්නේ නැහැ කියලා කිසිම සහතිකයක් නැහැනේ. ඒ නිසා මේ යෝගාවචරය යනකොට ඒක පැත්තකින් ඔය කෙලස් නැති අරමුණ තියෙනවා. ඒක පැත්තකින් කෙලස් සහිත අරමුණ තියෙනවා. බොහොම ආශා කරන බොහොම එපා කරන අරමුණ. අන්නේ දෙකම දැකලා දෙකම දකින්නේ සතියෙන්. දැකලා මේක කෙලෙස් අඩු අරමුණ මේක කෙලෙස් සහිත අරමුණ කියලා මේ දෙක වෙන් කරලා දෙන එකට කියනවා සම්පජඤ්ඤය කිය. දීක විනස කරලා අඳුරලා දෙනවා. ඊට පස්සේ යෝගාවචරයට කියනවා දැන් අපට ඕනේ මොකද්ද? මේ චිත්තක්ෂණ මේ කෙලෙස් සහිත අරමුණේ ඉඳලා ඉස්සරහට අපාය යන්නද? එහෙම නැත්නම් මේ නික්ලේශී අරමුණක් ඔබ ගිවිසගෙන තියෙනවා. මේ වෙලාවේ හැටියට ඔයන කෙලස් දෙන අධික රාගෙ දෙන අධික ද්වේෂ දෙන එක පැත්තක තියලා මේ නික්ලේශී තැනද ඉන්නේ කියන එක ඒ යෝගාවචරයට විනිශ්චය කිරීමේ ශක්තිය මයි ළඟ තියෙන්නේ කියලා දන්නේ නැත්නම් එයා බොහෝ විට කරන්නේ මට භාවනා කරන්න බැරි මේ බාහිර අරමුණේ නිසානේ ඒව නාවන මට ෂෝක් එකකට භාවනා කරන්න පුළුවන් නේ කියලා කනපින්දම් ගහනවා නමුත් මේ දෙක වෙනස දැනගෙන මේක අශෝකං විරජං ඛේමං මේක ශෝක නොකරන තැන මේක රජස් නැති තැන, මේක ക്ഷേම භූමිය, මේක ගෝචර රජ්‍යත්තේ. මේක ക്ഷേම භූමිය නෙවෙයි කාන්තාරේ. මේක රජස්, මේක කෙලස්, මේක අගෝචර භූමිය. මෙන්න මේ දෙක දකින්න හම්බ වීම පිනක්ද පවද්ද කියලා ඇහුවොත් සදාචාරවාද සදාචාරවාදී කියනවා අනේක දකින්න හම්බ වීමත් පවක් කියලා. යෝගාවචරය ගොඩ එන්නේ උතනින් නිසා යා දන්නවා ඕනම දී ඇති වෙලාවක අපිට ගැලවුම් මාර්ගයක් තියෙනවා අපාය මාර්ගයක් තියෙනවා. ඕනම චිත්තක්ෂණයක. අන්නේ දෙකෙන් ලුණු මිරිස් කාපු මොලයක් ඇති මිනිහෙක් වගේ නැත්නම් ගෑණියක් වගේ මෙන්න මේ පැත්ත බුදුන්ගේ යුතුයකමක් නෙවෙයි මගේ යුතුයකම ලද ලද ප්‍රමාණය ශක්ති ප්‍රමාණය මේකත් තමයි හොඳේ වතියර මේ වඩා හොඳ දේ එවනත මේ මේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ගතිය ආවට පස්සේ ඒ යෝගාවචරයා කොයි තරම් අශීරු තත්ත්වයටපත් වුණත් අශීරුවටපත් නොවි යන්නේ. නමුත් නොබෝ වේලාවකින් දැනගන්න මේ අශීරුව තුල යම් තැනක තියෙනවා මට අරමුණට කිට්ටු වෙන්න පුළුවන් තරම්. ඉරියවට කිට්ටු වෙන්න පුළුවන් තරම් මොන්න තක්කු මුක්කු වෙච්ච වෙලාවක හරි කමන්නේ මේ වඩා හොඳ දේ මම තෝරගන්න ඕනේ. ඒකට කායිමත් පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ. එක පිහිටයි තියෙන්නේ වෙච්චි වැරදි තමයි. Tamange භාවනා අත්දැකීම් ටික විතරයි. මේ එන්න මෙතෙන් යන්න පුළුවන් වුණා නම් යාට තේරෙනවා මේ විශාල අභියෝගයක් තියෙද්දි පවා Tamange ගැලවුම් මාර්ගේ වඩා හොඳ දේ මේකට ගෝචර අජත්ත ආරමුණ කියලා කියනවා. එහෙම නැත්නම් මේක නික්ලේශී තන කියලා කියනවා. මේක නිර්මල තන කියලා කියනවා. මේකට අශෝකව කරන මේ මේ ക്ഷേම කියන තැනත් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා අතෝකම් විරදං කේමං ඒ සම්මංගල මුත්තම. ආන්න ඔය දේ තමයි මානවාචි වාසිකම කියන්නේ. ඒක තියෙද්දි මේ අනවශ්‍ය අරමුණු මයි ළඟට ආවයි කියලා කනපින්දම් ගන්න එක තමයි අපි අපේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ දන්නේ නැතුව පෞරුෂත්වයේ දන්නේ නැතුව සති සම්පජාඤ්ඤේ නැතුව අපි හිතනම විශේෂ මන්ත්‍ර ක්‍රමයක් ඇති මේ කරදර නොෙන්න කරදර නොවොත් කදාකත් මේ අශෝක වූ විරජ වූ නිර්මල වූ මාර්ගේ වටිනාකම පේන්නේ මේ කරදර තියෙන තියෙන නිසා තමයි මේක තේරෙන්නේ. අන්නේ දෙකේදී මේ දෙක තෝරගන්න ගතියද කියනවා සම්පජානෝ. සතිමා ඒක එන්නේ සතිය තුල දෙකටම සමාන වෙන්න අරින්න ඕනේ. මේක වළක්වගෙන හිටියොත් අපි හිතුවොත් මොන හරි ක්‍රමයකින් මේ කරදර දෙන දුක් දෙන පීඩා කරන දේ වළක්වන්න කවදාකවත් අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ මේ අශෝකම්බිර ජංකේ මන් දෙන්නේ. මෙන්න මේ දෙක දෙකට සමසේ එන්න දෙන්න පුළුවන්කම මහ විශාල පෞරුෂත්වයක් සම්පජානෝ සතිමා විනේ මේ මේ සතිපට්ඨාන කියන්නේ විනී ලෝකයේ අභිජ්ජා දෝමනස සෝහි තත්ත දක්කෝ සම්පජ තෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අන්නලස්ස කියන්නේ තෝක තෝකම් කණේ කණේ. ඒ ඒ චිත්තක්ෂණේ ටික ටික ටික ටික හැම වෙලාවම මේ දෙකෙන් කෙලෙස් අඩු තැනට යන්න පටන් අරගත්තොත් කරන දේ කියන කියන දේ කරන තැනට එනවා. මේක ඇත්තටම කියනවා ධර්මයේ මූල නෙවෙයි ධර්මයේ මැද කොටස මේ. ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මේ ලෝක පෘථිවි ධාතු රත් වෙනවනේ. මේ පරිසරය කෙලෙසෙනවනේ. මේ පාරිභෝගිකත්වයේ කිලෝරක් නැතුව මේ පෙරේත යකු කිලෝරක් නැතුව කනෝනේ මට බැරිද ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න. ආනියගිය ක්‍රම වෙනවා මෙතන තමයි යාන්ත්‍රණයේ තියෙන්නේ සර්කිට් එක තියෙන්නේ දැනගන්න පුළුවන් වෙන්නේ හැම වෙලාවෙම අපිට අවස්ථා දෙක හම්බ වෙනවා හම්බ වෙන එකෙන් අරතියට බර දෙය තමයි රතියට බර දෙය තමයි ඔය පරිභෝගිකත්වයේ අරති පැත්තට දාන ඇඳුම සම්බන්ධේ ලදයම් දෙකකින් සතුටු වෙන්න ලදයම් දෙකකින් සතුටු මේ ಗುಣ කතා කරන්න ඉතින් මේ බයට හැංගිලා කතා කරන දෙයක් නෙමෙයි. ඕනම කෙනෙකුට ගන්න බෝක තෝරගනි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක උඹේ මන අපේ. නමුත් මට මේ තියෙනක හොඳයි. දැන් එහෙම නෙවෙයි කියලා තියෙන්නේ මේ ෆැෂන් එකට මේ සෝෂලයිස් වෙන්න ෆෝවර්ඩ් යන්න අපි මේ ඔක්කොම ඔළුවේ දාගෙන මේ සුද්ධ පිටිපස්සේ ගිහිල්ලා අපිට අද වෙලා තියෙන දේ බැලුවොත් එහෙම දැන් සුද්ධම ඇවිල්ලා අපි පොවක වැත්ත ලෙව කරනවා අපේ තියෙන දේ හොඳයි කියලා. එතකොට තියෙන මේ සුද්ධට පිස්සුද කියලා. යුද්ධ පිටිපස්සෙන් තමයි අපි යන්නේ ආපහු අපේ මුතුන් මිත්තෝ හිටපු තැන දකින්නේ. අද කියනවා මේ බලිතොවිල් හොඳයි අරක මේක හොඳයි කියලා සුද්ධවිල කිව්වට පස්සේ අපේ ඔය මේ ඒක නන්තුද්ද නෙවෙයි. කෙසේ නමුත් කියනවා මේ අනුරාධපුරයේ තියෙන සමාධි පුදුලේ නේරු කිව්වේ නැත්නම් අපිට ලොකු නෑ. නේරු ඇවිල්ලා කිව්වා මද්ද බොල මරු නිර්මාණයක් මේ කියලා. දැන් හ්ම් කොහොමද බඩු? <laughs> නේරුත් කිව්වා. ඔන්න අපේ සිංහලකම. අපේ දේශීය කිසිම දෙයක් අපේ ජාතිය විසින් අගය කරලා නැහැ. සුද්දෙක් ඇවිල්ලා මෙන්න මේක හොඳයි කිව්වට පස්සේ තමයි අපි ඒක අගය කරන්න පටන් ගන්නේ. ඒ මොකද උන්ගේ වටේ රවුම කාලා ගිය නිසා උන් දන්නවා මේ කක කක යන ගමන හරකටත් කරදෑයි. ලද දෙයින් සතුටුයක්. ලද දෙයින් සතුටුයක්. එතකොට සංඝ ගුණේ එනවා. එතකොට ඒ කෙනාට හම්බෙන ලාභේ තමයි වාහනකට වෙලා හම්බ වෙනවා. ඇයි යකෝ මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් සඳ උදේ අමුඩි ගහගත්තාම තිපුරාද හැන්ද වෙනකන් අමුඩි ලියා නැතුව මේ හම්බ කරන්නේ මොකටේ මේ? මේ විලි වහගන්නද? පිස්සු. ඕක විලි වහගන්න අර මෞරි කෙනකින් ගවන අර පැදුරු වී නැති කියලා දේ. ඕකට උච්චරණ ගන්න ඕනේ. ඒත් වැඩි වෙනවනේ. අපිට බෑ. ඊට පස්සේ කැම ගැන ගත්තාම සන්තුට්ඨ හොති ඊතර ඊතර පින්න පාතේ ඊතර ඊතර පින්න පාතේ සන්තුට්ඨ්‍යාජ වන්නවාදී න අලද්දාජ පින්න පාතරන පරිතත් ඉලද්දාජ පින්න පාතං අගතිතෝ අමිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දතාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති පාරට බහැලා නේදි නම් හම්බ වෙන්නේ අපට ලංකාවේදිත් අපි ටිකක් බොරුව තමයි කරන්නේ පාරට බහැලා පින්න පාත යනවනම් බුරුම යනවා බුරුමේක වෙන කරන්න දෙයක්වත් නැහැ බුරුම යන නිසා දන්නවා ඒකේ තියෙන වටිනාකම ඒකට දාන දෙන මිනිස්සු මොන තරහ තිරෙන්නේ මොනවද බෙදන්නේ කියන එකේ මංස දන්නේ නැහැ අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඒ ගෙනල්ලා ඉන්න ඔක්කොම ස්ථානින කටේ වේදාන කනකොට මහා පුදුමාකාර මේ බුද්ධ භෝගයක් නේ වළඳන්නේ. ඉතින් එක ගෙදරකින් අපිට හොඳ දෙයක් දුන්නයි කියලා අනිත් ගෙදරක මොනවද නොදුන්නයි කියලා අපිට ඒ ගෙවල් දෙකට වෙන් කළ සලකන්න බෑනේ. දුන්නත් එකයි නොදුන්නත් එකයි. ඉතින් මේ වින්නපාත යන සංඝයාට මේ හැම ගෙද කුලයක් කෙරෙහි බාහන බෙදෙන තැන්කදී විවිධත්වයක් එන්නේ නැහැ. දුන්නත් හොඳයි නොදුන්නත් හොඳයි. අන්න ඒ වගේ මේ ලදයන් ආහාරයෙන් සතුට වෙන්න පුළුවන්කම තියෙනවා නම් අපි මේ භෝජන සංග්‍රහ ආපනශාලා මේ හදාගෙන කරන පාටි කොයින් ඊට පස්සේ හැදෙන මේ ඔබේසිටි ඊට පස්සේ මේ කොලෙස්ටරෝල ඊට පස්සේ මේ දීවැඩියාව කියන එකක්වත් කැම නැති රෝග නෙමෙයි වැඩිකම ඉන්නෙන්න වැඩිකම තියෙන්නේ. ඉතින් ඒකෙදි භික්ෂුවතියද ඕනනම් අපිට අපිට භාවනා කරන්න ඕන ඕන කෙනෙක් ඒ සූප ශාස්ත්‍රයක් ඉගෙන ගත්තා වගේ. Taman දැනගන්න ඕනේ මෙතන තියෙන්නේ බඩ වියතයි. අපි අම්මා ඉන්නකොට කියන්නේ දවසකට මිනිහ කන්නේ උගේ ඔලු ගෙඩිය තරම් ප්‍රමාණයක්. ඉතින් ඒකත් නෙමෙයි නැහින්නේ. ඒක දින දෙකක් කාලා හිටපන්. නන්දනේ හරි මම අර ගියත් අන්න ඒක ගැළපෙන්නේ නැහැ. දැන් මෙහිදී බලන්න ඕනේ අල්ලා දම්බලා දෙන එකක් අහලා ඉන්නවා. බනින්න නම් හිතෙනවා. ඒ වුණාට ඉතින් ජොලියකුත් තියෙනවා. මොනවාරි සම්බන්ධය ඉවරනේ ඊට පස්සේ හොඳ හරි නරක හරි දැච්චි. ඇන්දොලයින් පස්සේ අපිට ප්‍රශ්නේ නැහැ. අපි වැඩක් කරගන්න. ගෙදර ඉඳද්දී දැන් කුස්සිය ඉස්සරහ පස්සේ නේ දැන් ගේ ඉස්සරහනේදී ඉස්සරහට ඉස්සරහට එනවා. කුණු ගේ කුණු කූඩිය තිබුණේ ඉස්සර පිටිපස්සේ. දැන් ඒක තමයි ගේ ඉස්සරහින් තියෙන්නේ. අයියෝ අපේ අම්මා වගේ මිනිස්සෙක් හිටියා නම් මේකත් ලෝකයට අහරපණිස් කියලා හයි මේව එක දැක් කරගෙන යන්නේ. මේ මොකද මේ වෙලා තියෙන්නේ? නමුත් ඒක අපිට කොච්චර සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවද කියලා බලන්න. ඉතින් ඒක නිසා අපි ලද දෙයින් සතුට වෙනවා කියන ලතා ලද යථා ලද්ද සම්පatti කියන ඒ දේ පුරුදු වෙනවා නම් අපිට මේ ওই නෑ කියන කාලේ හෝ හම් වෙන්නේ නෑ කියන කල්යාණ මිත්‍යා හෝ ගැඹුරු සද්ධර්මය හෝ කිසිසේත්ම දුර නැහැ. අපි මේ සද්ධර්මය හෝ කල්යාණ මිත්‍යා හෝ මේක තියේදී කාලේ වෙනකොට මේ කෑම පිටිපස්සේ නෙදුවන්නේ. මේ ඇඳුම පිටිපස්සේ නෙදුවන්නේ. ඊට පස්සේ සීනාසනේනේ. ගිවල් දොරවන්නේ. ඉතින් ඒකටත් ඕනනම් දිගට කතා කරන්න පුළුවන්. නමුත් මම හිතනවා හිතා ගන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙකුට මේ වගේ චීවර පින්නපාත සීනාසන පිළිබඳව ප්‍රමාණි දන්නවනම් ප්‍රමාණි කියලා කියන්නේ ඒකට කියන්නේ ප්‍රයෝජනෙස සලකලයි කියලා. ඒකේ දෙන්නේකට සමාන නෑ. ඒක එකනාගේ වෙනස්. දන්නවනම් එයාට ලැබෙන අතවාසිය තමයි භාවනා රාම හොදි භාවනා රතෝ පහනා රාම හොදි පහන රතෝ. එයාට නිතරම භාවනා කරන්න වෙලාවක් හම්බ වෙනවා. කන හැම වෙලාවෙම බලනවා. මේ කෑම ගැණිය කෑම සඳහා කනවද? එහෙම නැත්නම් මේ මේ කෑදරකමක්ද මේ තියෙන්නේ? ඇඳුමක් කනකොට මේ විල්ලෙජ්ජහම කා ගන්න වඳිනවද? එහෙම නැත්නම් මොකද්ද මේ කරන්නේ? එතන මේ ගියක් හදනකොට ප්‍රයෝජනේ සලකලා කරනවා නැත්නම් ලෝකෙට ප්‍රකාශ කරන්න කියලා කල්පනා කිරීමමත් භාවනාවක්. ඊට පස්සේ මේ වගේ ප්‍රමාණ කරපු ගමන් එයාට හම්බ වෙන්නේ භාවනා කරන්න කාලය හම්බ වෙනවා. හම්බ වෙනාට පස්සේ භාවනා රාමතාවේ සහ භාවනා රතිය ප්‍රහාණ රාමතාවේ සහ ප්‍රහාණ රතිය කියලා කියන්නේ මේ මගේ රුචිකත්වයේ සහ අරුචිකත්වයේ පාවා දෙනවා. මගේ පෞරුෂත්වයත් පාවා දෙනවා. ඒක තමයි මහානකම කියන්නේ ඇත්තටම. තීලි වෙල්ල ලද්ද දෙයින් සතුට වෙන්න ගත්තාම ඒ පුද්ගලයා බුදුහාමුදුර සඳහන් කරන ඒ පුද්ගලයා උත්තරාය චේපි දිශාය විහෙරති නැති සුවේ වාරතින් සහති නතං අරති සහති යහට කවදාකවත් භාවනාව එපා වෙන ගතියක් උතුරු කුර දිවෙයින්ට ගියත් එන්නේ නැහැ කියලා තියෙනවා. ඒක කවුරක්වත් නැහැ භාවනා කරන අය. ඒක භාවනා කරන පරිසරයක් නැහැ. නමුත් මේ මිනිස්යාට භාවනාරාමේ සහ භාවනා රතිය අරතිය විතින් යටපත් කරන්න දෙන්නේ මේ පොඩ්ඩක් අහනකොට පොඩ්ඩක් දඟලනකොට පොඩ්ඩක් වෙනකොට අපි දඟලලා දුවන්න හදන්නේ මේ කායර තා ජීවිතේ තියෙන තද බල ආතාවනේ ආන ඒක තියෙනවා වෙනකොට ආයෙ දෙනවා මම මේක ලබාගත්තේ කොච්චර අමාරු වෙන්ද තව චිත්තක්ෂණයක් පරිදි මට මේකේ ඉන්න මේ වේදනාවේ ඉන්න මේ සද්දේ ඉන්න මේ හිතවිල්ලේ ඉන්න ඒ ඉන්න ගමනත් මට බැරිද මගේ මූල කර්මස්ථානත් එක පොඩි ඇසුරක් පවත්න්න කියලා බැලුවොත් ඒ ගැම්ම එන්නේ මේ කවුරුත් දෙන ආශිර්වාද නෙමෙයි ලාමක දේවල් පිළිබඳව ලද දෙයින් සතුටු වීම දැනගන්න මේ අපි පාරිභෝජනයේට ගන්න ඇඳුම කෑම සීනාසනය පිළිබඳව ප්‍රමාණය දන්නවනම් එයාට තේරෙන්න පටන් ගන්නවා හැම වෙලාවකම මේ අරමුණ මේ නන්නත්තර වෙන දේවල් ආපුවම එන එක වළක්වන්න එපා මේකෙදි මේ අවශ්‍ය දේ හංසයා කොහොමද කිරි වතුරේ කලවම් කරලා දීපුවාම කිරි ටික විතරක් බීලා වතුර අස් කරන්නේ. ඒ වගේ අනික් කරුණු යන්න හරි. ඒව ගැන කතන්දර කතා කරන්න යන්න එපා. එහෙම නැත්නම් ගොතන්න යන්න එපා මොනවාක්වත්. යන්න අරින්න මේ ඔක්කොම තල්ලපනල තියෙදි මට අනේ තාම පුළුවන් නේ මූල කර්මත්තානේ දකින්න. මට පුළුවන් මේක ඇසුරු කරන්න. මට පුළුවන් මේ ඔක්කොම එහෙම් මෙහෙන් ඇවිල්ලා ඉඟිබිඟි පාද්දී කලබල කරද්දී මූල කර්මස්ථානේ කොහොමද එන්නේ වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා දන්නවනම් ආන්නේ ගතිය එන්නේ ඔය භාවනා කරලම නෙවෙයි දිනදා ජීවිතේත් අපි පුරුදු වෙන්න ඕනේ හලයුතු පැති සහ ගතයුතු පැති කියන එක තේරුම් ගන්න. ඒක තමයි සංඝ ජීවිතය කියන්නේ. මං කියන්නේ අද ඉන්න සංඝයා වශයෙන් පැවිදි වෙච්චත් ඒකට අපිට ආදර්ශයක් පෙන්වනවා කියලා. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ওই සත්‍යපාසල ඉදිරිපත් කරන්න ගියාට පස්සේ මම අපේ ප්‍රොෆෙසර් ලක්ෂණ ජාතිලකට තර්ජනය කරා නොකල යුත්තක් වෙන්න ඇති මම කව ප්‍රොෆෙසර් දැනගන්න ඕනේ ඕගොල්ලෝ සනිකර වගේ කියන්න ඕන අද තියෙන අධ්‍යාපන ක්‍රමයට මේ කොච්චර උපාධි PhD මොනවා ලැබුණත් රට යන්නේ නොමග. ඊට පස්සේ නැගිටලා මයික් එක ගිල්ලන කිව්වා සමා වෙන්න ස්වාමීන් වහන්සේ මේ අපිට මේවාහක මේවා කරන කාලේ අපිට යතිවරයන්ගේ නියම ආදර්ශය ලැබුණ නැහැ ස්වාමීන් වහන්සේ. අපිට අපේ පෙන්නා දිය යුතු ඇත්ත පෙන්නලා දුන්නේ නැහැ. ඊට පස්සේ මගේ වෙලාව ඉවරයි. හැබැයි ඒත් මම මයික් එක කරන්න කිව්වා. ප්‍රොෆෙසර් මට මේ මයික් එකට පුදුම ආධාවක් තියෙන පොඩ්ඩක් දෙන්න මයික් එක අපවදරයක්. මේ මට එකක් කියද හැකි. මම ගිය කුෂ්කර්මී කරන ගන්න. ඔබතුමා තමයි මට දෙවෙනි අවුරුද්දේ කිව්වේ සතිය කියන එකක් තියෙනවා කියලා. මම එදා ඉඳලා එච්චරමයි ඇල්ලුවේ. මට මේක කියලා දුන්නේ යතිවරයෙක් නෙවෙයි. ඔබතුමා. මතකද කියලා ඇහුවා. ඊට ආයෙ මයිකේ කිල්ලන කියනවා මට එක ඔබ වහන්සේ මතක නැහැ ගිහි කාලේ මේ හොඳටම බොන කෙනෙක් මේ සතිය දුන්නට පස්සේ අයින් වුණා එකේ මට ඒක මට හිතේ තිබුණා මම කො මේකට යතිවරුම ඕනේ නැහැ මේ සන්තුට්ඨියේ ලද දෙයින් සතුට වෙන ගතිය එහෙම නැත්නම් හොඳින් වඩා දේ හොඳ තේරෙන ගතිය කියන එක සංග ගුණය කියලා තේරුම් ගත්තා නම් අපිට ඒක කොහෙන් අදිගන්න එකයි තියෙන්නේ නමුත් අපි මේ භාවනා කරනකොට සංග ගුණ ටික අරගෙන හොඳින් වඩා හොඳ වෙන් කරගෙන මේ අරතිය කියන මේ ප්‍රධාන දෙවෙනි මාර බලවේගය නැත්තම් මාර සේනාව තේරුම් ගන්නගෙන භාවනා රාමෝ හොති භාවනා රතෝ පහාන රාමෝ හොති පහාන රතෝ කියලා යන්න ගත්තොත් බුදුජානනාංශයේ සඳහා කරනවා චිත්තං ජම්බෝන දස්සේව කෝතං නින්දිතු මරහතින් කිය. මේ පුද්ගලයා මේ හරි න්‍යාය හරි හරි දෘෂ්ටිය මේ හරි සංකල්ප ඇති වුණාට පස්සේ ආගේ හිත ඒක දරා එළවෙනකොට දඹ රත්තරණක් වගේ වෙනවා කිය. කාරණ කවුරු නම් එවැනි කෙනෙකුට නිඳා කරයිද කිය. ඉන්නේ තාම නරක තැනක. අපි ඉන්නේ හැබැයි හරි දිහාවට හැරිලා. අපි දන්නවා බෙල්ලෙන්ගුඩ වඩ තිබුණොත් තල්ලු කරන්නේ මේ පැත්ත කියලා. අන්න ඒකට දෙවියෙකුත් බයයි. මාරයෙකුත් බයයි. ওই කවුරු නයිපෙන පෙන්නන්න ගියත් මතක තියාගන්න මේ ගුණයට බිම දාන කවුරක්වත් ඉතින් ඒක නිසා ඒක කරුණා කරලා මේ ওই 30000ක් විතර ඉන්න සංඝයාගේ කොන්ත්‍රාත් එකට පටවන්න යන්න එපා. ඒක නෙමෙයි තමන්ට තියෙන සංඝ ගුණයක්. මම ළඟ තියෙනවා මේ බුදු ගුණය අපි තේරුම් ගත්තා ධර්ම ගුණය තේරුම් ගත්තා නම් සංඝ ගුණය වශයෙන් මේ වැඩේ කරගෙන යනකොට හොඳ නරක දෙක පැමිණීම තමයි අපිට මේ ලුණු කන මුළු මේස් කන මොලයක් තියෙනවද කියලා දැනගන්න තියෙන හොඳම ක්‍රමය. ඒකේ හොඳ තෝරගන්න. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හුඟක් වෙලාට අපිට හොඳ නරක දෙකකින් හොඳ දේ තේරුම් ගැනීමේදී ඔය තියෙන දැනුම මම දන්නවා හැයෙන ප්‍රමාණවත් කියලා. ඊට පස්සේ හොඳ වෙච්ච කෙනාට පමණමයි වඩා හොඳ පේන්නේ. එතකොට මේ වඩා හොඳ දැක්කට පස්සේ මේ ක්ෂණේ පන්න ගන්න එපා. කනෝ වේමා උපච්චක. පස්සේ කරන්නම් අර්ග නිසා බෑ මේක නිසා බෑ කිව්වොත් ආය අවස්ථාව වෙයිද නැද්ද කියන්න බෑ. ඒ නිසා ලදලද ඒ චිත්තක්ෂණය. චිත්තක්ෂණේ කීක බිගෙන් අදහස් කරන්නේ හොඳ සහ වඩා හොඳ පවර්ලා තියෙන වෙලාවේ පණවලා තියෙන වෙලාවේ Taman මේ කවුරු වුණත් හොඳ තොරන්න දඟලද්දී හොඳට විවේකීව බලන ඉඳලා හොඳ තෝරාගත්ත කෙනා වඩා හොඳට යන්න තියෙන මේ උජු සූජුච ගුණය එහෙම නැත්නම් සුපටිපන්න උජුපටිපන්න ගුතේ ගුණය තමයි ඥායපටිපන්න කියන්නේ. ඉන්හිහාට වෙනම ඥානයක් උද නැත්තේ නෑ. ඒක තමයි සාමීචය. ඒක තමයි මේ පොදු ජන මතේ. මේ කියන්නේ සංඝයාගේ. මේක තමයි පොදු ජන මතය. ආර්යයන් වහන්සේලාගේ. ඉතින් අර යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මංගුලා වූ එකකුසෙයි වගේ අනික් කට්ටිය මේ මේ මීහරක් වගේ යන්න ගියාට ඒක කවදාකවත් තමන්ගේ අකුසලයකට හෝ විවිචනයකට ගන්න එපා. ඒ නිසා තමයි මට හරි පාර සංසන්දනාත්මකව වෙන්නේ. මම හරි පාර යන නිසා මගේ දරුවෝ සීරම හරි පාර යන්න ඕනේ මගේ පවුලේ ඔක්කොම හරි පාර යන්න ඕනේ අපේ පන්සලින් ඔක්කොම හරි පාර යන්න ඕනේ කියනවනේ. ඒ කියන්නේ ධර්ම ගෞරවේ නෑ. එයා දන්නේ නෑ. මේ ධර්මයේ තියෙන ගැඹීරත්වය. ඒ වගේම තමන් මේ කොච්චර අමාරුවෙන්ද මේ තියෙන පුච්චක්කයි පුච්චක්කරේ සංගුණේ අපිට අගගෙන ඉන්නේ. ඕක මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා මේ උඹේ මට්ටමින් අනුම්මනින්න යන්න එපා. ඔබ දැනගනි ඔබ අමාරුවෙන් මේ හොඳින් වඩා හොඳ වෙන් කරගෙන යන කෙනෙක්. ඒක මේ ඔක්කොමලා කරන්න ඕනේ. ඇයි යාට කරන්න බැරි? ඇයි යාට මොලේ නැත්තේ කියලා හිතන්නවත් එපා. ඒක මාහර බලවේගයක්. උඹ ආදර්ශය ගනි. උඹ ඉදිරියට ඵලයන් ගිහිල්ලා බලනකොට වෙන්න ඕනේ වැඩ වෙලා තියෙන්නේ. ඒක හරි අමුතුම ආශ්චර්ය ධර්මයක්. තමයි මේ හොඳින් වඩා හොඳ වෙන් කරන මේ ෆිල්ටර් එක මේ මේ කියන පෙරණිය මේ පෙරහංකඩේ මේ තල්ලාඩේ හරියට දන්නවනම් ඒ තමයි හොඳ වඩා හොඳ දේ කරගෙන කරගෙන යනකොට හැල්ල බන්නකොට පේනවා අනිත් ටික තීරම් පෙළ ගහිලා තියෙනවා. අපි ඒව හදන්න ගියොත් මාත් යන්නේ පිටිපස්ස හරවගත්ත ඔළුවකින් මමත් යන්නේ වැරදි පාරක. මේ මිනිස්සුම කියනවා. ඒ නිසා අපිට කවුරුත් යොමු කරවීමේ කොන්තරත් එකක් නැහැ. හැබැයි හරි ආදර්ශය ගත්තොත් අපි කිව්වොත් එහෙම පූර්ව ආදර්ශයක් වුණොත් අනික් කණ්ඩියක අනුගමනය කරනවා. ඒක නිසා දැනට පෙන්නලා තියෙනවා ලංකාවේ ඉදිරියටත් පෙන්නනවා මේ සංඝයයි සම්මුති කොටසත් ඒ වගේම භාවනා කිරීමෙන් ඒ පෙන්නන සංගුණ දිහා බලනකොට අද ඒක මේ පොට්ටේකට උනත් පේනවා ගියත් මෙච්චර වගකීම් කටයුතු තියේදී මේ තරම්ම බාහිර දුර කටයුතු තියේදී තිවිසු කොහොම කොහොම හරි මේක කරන්න හැටි. ඒ සඳහා අවුරුදු ගණන් සැලසුම් කරනවා. ඒ සඳහාම අපකප වෙච්ච ඇත්තෝ. එහෙම නැත්නම් අපි කියනවා පූර්ණ කාර්ය භවනා සඳහා අපගත වෙච්ච බැලුවොත් ඒගොල්ලෝ ඒක නොකරන තියෙන ප්‍රතිඵලන. ඒක නිසා මේ අරණ්‍ය පැවිදිච්ච හාමුදුර කෙනෙක් වශයෙන් මම හොඳටම දන්නවා. ඒක ඒක සෝචනීයයි தත්ත්වේ. පැවිද්ද කියලා නැත්නම් මහානගම කියලා නැත්නම් මේ මේ භාවනාව කියලා ඒගොල්ලෝ මේ පොදු ජනමතයේට බහු ජනමතයේට ජනප්‍රිය වෙන්න දඟලනවා මිසක් හොඳින් වඩා හොඳ තේරුම් ගන්න මේ යන්න තියෙන පාරේදී අන්ධගතියක් පේන තියෙනවා. ඒක මේ කාටවත් දොස් කියන්න කියන නෙවෙයි මම කියන්නේ මේ මේ මොඩල් එක තේරුම් ගන්න. තේරුම් අරගෙන Taman කල්පනා කරන්න මේක කොතනින් හරි කවුරු නිතාව නොකලුවොත් විඳවන්නේ තමයි. ඒ වගේ මේ අපිට හම්බෙලා තියෙන මේ ක්ෂණය මේ අත හැමදාම තියෙන එකක් නෙවෙයි. නිසා අපි ඒකෙදී ඒ ඒ ක්‍රමය ඒ ක්‍රම වේදය තේරුම් අරගත්තොත් ඒක යොදන්න යොදන්න ඒකම සහතික වෙනවා. ඒක කවුරක්වත් මේකට විරුද්ධව කතා කරන්න හෝ බාධා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා එක්කෙනෙක්වත් හිතන්න එපා. මේ සංඝයා කෙරේ ගෞරව කරනවා සංඝයා කෙරේ පිළිట్లా කටයුතු කරනවා කියලා කියන්නේ අපේ සංඝයා සියලු දෙනාම ආර්ය සංඝයා වෙලා ඒ අයට කරන ගෞරව කියලා. ඒකත් එක පැත්තක ඇත්තක් තියෙනවා. නමුත් ඒකේ මට යුතුයකමක් තියෙනවා. මිනිස්සෙක් වශයෙන් ඒ බුද්ධ ඥානසේ පෙන්නපු සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කටයුතු කෙලෙවිඳ කටයුතු කරන්නා වූ කෙනෙක් වශයෙන් මේ ගෝචර අජ්ජත් භූමිය නැත්නම් ගෝචර අජ්ජත් ආරමුණ තේරුම් අරගැනීමේ හැකියාව පාව දුන්නොත් එන ඊට පස්සේ යාට ආයේ මොන දේ තුනත් හරියන්නේ ඒක නිසා මේ ආරිපුත්තු සාංශය සඳහන් කරනවා සද්දන්ත කුලය ඇතා සද්දන්තයි කියලා කියන්නේ උගේ හත් පොලක් බිම වදිනවා. උණ්ඩේ බිම වදිනවා ලිංගෙ බිම වදිනවා, වලිගෙ බිම වදිනවා, කකුල් හතර බිම වදිනවා. ඒ ඒ යතා යනකොට මේ හොඬේ කකුල් දෙක මැද බිම ගෑවි ගෑවි තියෙන කවදාවත් හොඬේ පාගා ගන්නවද කියලා. ඇත්තා හොඬේ පාගා ගත්තොත් ඉවරයි. අලියට පෑගුණා වගේ. ඌ කොච්චර දික්ුණත් හොඬේ පාගා ගන්න. ඒ වගේ සතිය පන්න ගන්න එපා. තමන්ගේ මොන මොන જાති කෙරුවා සතිය පනව. බුදියන්න ගියත් වතුරක හොඬේ උඩ තියාගෙන. එච්චරේ උරකින්. උදාහරණයක් හොඬේ බාගගත්තොත් ඒ නිසා අපි මොන දෙයක් හරි කියලා කිව්වොත් වෙලා හෝ නොවි හෝ අනේ මට මෙන්ජේ සතිය පවත්වන්න බෑ නැත්තම් සතිය මේ බැරි වුණා කියලා එහෙනම් ඉතින් අර අද්දන්දු කුලේ ඇතික් තමන්ගේම හොඬේ බාගත්ත වැඩේ වෙලා තියෙනවා. ඒ නිසා බලන්න ඒක දී ඇති වාසියක් ඒ කකුල් දෙක මැද නිතරම පැද්දි පැද්දි තිබුණට කදාවත් පාග ගන්න. ඒ නිසා පාග ගන්න නැතුව මේක අපේ සංඝ ගුණයක්. එහෙම නැත්නම් අපි මේ දාසනේ වශයෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වශයෙන් අපිට කරන්න තියෙන දෙයක්. ඒ දේ කරනකොට අභ්‍යන්තර දාසනියත් ඇත්තටම අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. එතකොට විශේෂ භාගීය ගතිය තීරණ පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි බාහිර සාසනයට ලොකු ආදර්ශයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි තීරුම් අරගන්න ඕනේ මේ විශේෂ භාගීය ධර්ම වලට යනකොට අපි ළඟ තියෙන හොඳින් වඩා හොඳ තීරීමේ ගුණය රහත් උනත් ඉවර වෙන්නේ නැහැ. රහත් වීම සඳහා නෙවෙයි මේ තියෙන්නේ. රහත් උනත් ඉවර වෙන්නේ නැහැ. රහත් උනට පස්සෙත් උන්වහන්සේලා තවත් දවසකට පැය 6-7ක් භාවනා කරනවා. රහත් උනට පස්සේ සක්මන් කරනවා. රහත් උනට පස්සේ දුතහංග රකින්න. මොකටේ? මිච්ඡර ලස්සන ටෙක්නිකක් හමුුණාට පස්සේ යෝජෝදා බලන්න හිතෙනවා. කොතනදීද මේක වරදින්නේ කියලා කවදාකවත් වරදින්නේ නැහැ. ඒ නිසා නිකමට හිතන්න එපා ඒ අර්ථිය එහෙම නැත්නම් වඩා හොඳ වීමේ ගතිය මේ රහත් වීම වගේ පටු પરමාර්ථයක් සඳහා නෙවෙයි මේක දීලා තියෙන්නේ. ඒකේ බුද්ධත්වයටම යන්නේ ඕකේ. ගිහිල්ලත් බුදු ආංශය බුදුන් වහන්සේ වුණත් ඒකම තමයි ඔප්පු කර කර පෙන්නන්නේ කෙනෙක් නිවන් දැක්කීමේදී හෝ බණ කියීමේදී හැමතැනකදී නිසා ඒක මිනිස්යාට ලැබිච්ච manussත්වයේ ඉක්මවපු සුවිශේෂී ගුණයක් අන්නේ ගුණයට බැඳිලා ගුණයත් එක්ක යෙදිලා ඒක ගරු කරමින් ඒකේ ප්‍රීතිලා කටයුතු කරන තාක්කල් දේශනේ හමාර ක්‍රමේ මම කියන්නේ නිවන් නොදැක්කත් නිවන් දැක්කා වගේ. අන්නේ ඒ ආශිර්වාදයේ පිණිස තමන්ගේ හිත නමලා ඒ සංඝ ගුණ දිනු කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිළු දිනාට ධනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.